අපි එන ඔක්කොම ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්නේ. අවසරයි. ඕකාස වන්දාමි සුඛීව මයා කතං කුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදනා සාමිනා කතං කුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතං කමාං සාදු පාසකමාන හොඳයි කවුරුත් සාධකාරයක් පවත්වන්න ගරුකටයුතු අපේ ධම්මජීව හාමුදුරන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි අද මේ ස්ථානයේදී භාවනා වැඩසටහනක් ආරම්භ කරන්නටයි මේ මුල පුරන්නේ. අද මේ වෙලාවේ ආරම්භ වුණාම 20 වෙනිදා දක්වා මේ වැඩසටහන පවත්වන්නට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. අපි පළමුකට බලාපොරොත්තු වන්නේ කවදත් අපට මේ පෙන්නුතුන්ට අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ වැඩසටහන පවත්වන්නට වැඩම කරන මෙවරත් වැඩම කළ අපේ ධම්මජීව හාමුදුරුවන් වහන්සේ පිළියර ගැනීමයි මූලික වශයෙන්ම තිබෙන්නේ. ඉන් අනතුරුව මේ වැඩසටහන පිළිබඳව විස්තරයක් කරන්නට අපි අවස්ථාව සලසා දෙනවා මේ වැඩසටහන සංවිධානය කිරීමේදී හැමදාමත් මූලිකත්වය දරන ඒ අනුලා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අවස්ථාව සලසා දෙනවා සංවිධායක පිරිස වෙනුවෙන්. ඉතින් පළමුවෙන්ම වැඩම අවදාළ <clears throat> මහා සංඝරත්නය අපි පිළිඅර ගනිමු. ඉතින් අමුතුවෙන් අපි වචන මිඩංගු කරලා හඳුන්වා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ අපි උඩේරීගම ධම්මජීව හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ මීතිරිගල අරණ්‍ය සේනාසනයේ අධිපති ස්වාමින් වහන්සේ බව මේ කවුරුත් හොඳින් දන්නවා ඉතින් ධම්මජීව හාමුදුරුවන් වහන්සේ මේ ශාසනයට විශාල සේවාවක් කරන හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේට නායක පදවේ නැති වුණාට උන්වහන්සේ කරන සේවාව කොච්චරද කියන එක ලංකාවාසී පමණක් නෙමේ ලෝකවාසී බෞද්ධ ජනතාව හොඳට දන්නවා. තිය නිසා උන්වහන්සේ පිටිබඳව අමුතුවෙන් හඳුන්වාදීමක් මේ වෙලාවෙ කරන්න අවශ්‍ය නැහැ. මෑත මේ යුගයේ පහළ වෙලා සිටින කම්මට්ඨානාචාරිය හාමුදුරුවන් වහන්සේලා අතර ප්‍රමුඛ තම හාමුදුරුවන් වහන්සේ නමක් හැටියට අපිට උන්වහන්සේ හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ බොහොම අනුකම්පාවෙන් තමයි මේ සේවාව සිද්ධ කරන්නේ. උන්වහන්සේ තුළ ඒ අනුශාසනා කිරීමේ ඒ ගුණාංග සියල්ලම අන්තර්ගතයි. උන්වහන්සේ බොහොම ප්‍රියශීලී ඒ වගේම උන්වහන්සේ බොහොම ගුණවත්. ඒ වගේම යෝගාවචරයන්ට බොහොම අනුකම්පාවෙන් කටයුතු කරනවා. අහන ඔහොම ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්න කොච්චරද කියලා නෑ. අහන හැම ගැටලුවකටම උන්වහන්සේ බොහොම විවසීමෙන් පිළිතුරු දෙන්නත් උන්වහන්සේ බොහොම කාරුණිකයි. එවගේම කම්මට්ඨානාචාර්ය හාමුදුරුවන් වහන්සේලා කෙනෙක් ළඟ තිබිය යුතු තවත් ගුණාංගයක් තමයි ධර්මධර බව. ඒනුත් උන්වහන්සේ සමන්විතයි. එවගේම උන්වහන්සේ යෝගාවචරයන්ට නිසි මඟ පෙන්නල දෙන්නට උන්වහන්සේ සමත්. මේ ආදී ඒ කමටහන් දෙන ආචාර්යන් වහන්සේ නමක් ළඟ තිබේ යුතු ගුණාංග උන්වහන්සේ ළඟ ඊටාම ඉහළින්ම තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඒ හැම අතින්ම මේ සඳහා යෝග්‍ය හාමුදුරුවන් වහන්සේ නමක් තමයි මේ යුගයේ ශ්‍රී ලංකාවේ පහළ වුණු. උන්වහන්සේ මේ ස්ථානයේදීම මේ වාගේ වැඩසටහන් භාවනා වැඩසටහන් ගණනාවක්ම සිද්ධ කළා. මට මතක හැටියට හයක් හතක් විතර ඈ ආ හයවෙනි මේ ස්ථානයේ පවත්වන හයවෙනි වැඩසටහන ඒ නිසා උන්වහන්සේට මේ ස්ථානයත් හොඳට පළපුරුදුයි මෙහි ජීවත් වන මේ දායක බිඳුතුන්ටත් හොඳට පළපුරුදුයි ඒ වගේම උන්වහන්සේ අද ඊයේ පටන් නෙමේ බොහෝම කාලයක් තිස්සේ අඳුරන දායක පින්නතු මේ ධනෙන් වල ජීවත් වෙනවා. මං හිතන්නේ උන්වහන්සේ බොහෝම කාලයක් තිස්සේ පැවිදි වෙන්නත් පෙර සිට දන්න කියන දායක පින්නතුන් ධනෙන් වල ජීවත් වෙනවා. ඒ වගේ මේ වැඩසටහන් වලටත් ඒ වගේ පිරිසක් සහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ උන්වහන්සේ පිළිබඳව කෙටි හැඳින්වීමක් තමයි මේ වෙලාවේ සිද්ධ කළේ. ඉතින් මම නැවතත් නැවතත් කියන්න ඕනේ උන්වහන්සේ පිළිබඳව ඉතින් උන්වහන්සේ ඊ타ත්ම අනුකම්පාවෙන් අපේ ආරාධනාව අපේ දායක පින්තුන්ගේ ආරාධනාව පිළි අරගෙන උන්වහන්සේ බොහොම විහිස වෙලාවේ මේ වෙලාවත් ඉන්නේ මොකද පසුගිය දවස්වල වැඩසටහන් ගණනාවක් සිදු කරගෙන පවත්වාගෙන එමින් කටයුතු කරගෙන ඉන්න කාලේ ඉතින් ඔහොම අනුකම්පාවෙන් මේ ස්ථානයට අද දවසේ වැඩමව අවදාලා ඉතින් උන්වහන්සේ අපි මේ වෙලාවේ ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් දීලා පිළි අරගනිමු. ඒ වගේම අපි උන්වහන්සේට මේ වෙලාවේ ආශිර්වාද කරමු. උන්වහන්සේට <clears throat> මේ කරගෙන යන වැඩපිළිවෙල ඊටාම හොඳින් සිද්ධ කරගන්නටත් උන්වහන්සේගේ සියලු අධිෂ්ඨානයන් සාර්ථක වන්නටත් උන්වහන්සේට ශක්තිය බලය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අප හැම දෙනාගේම ආශිර්වාදයේ ශක්තියෙන් උන්වහන්සේට ලැබේවා කියලා සාදු කියලා පළමු කොට උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දෙවෙනිවට වැඩ සිටින්නේ මේ ස්ථානයේ බ්‍රිස්බෙන්හි ශ්‍රී ලංකාරාම විහාරවාසී ඥාන ජීව පොඩිහාමුදුරු ඥාන ජීව පොඩිහාමුදුරුත් මේ පිඬුතුන් ඥාන වීර පොඩිහාමුදුරුවෝ ගමේ නම අලුත් ගංගොඩ ඥාරවීර පොඩි හාමුදුරු උන්වහන්සේ අපේ පන්සලට පහුගිය කාලෙත් වැඩම වදාලා වැඩසටහන් වලට උන්වහන්සේත් වැඩමවා වදාලා පසු උන්වහන්සේ පිළිබඳව දැනගන්න තොරතුරු ලැබේවි. උන්වහන්සේත් අපි මේ වෙලා විතාමත්ම කාරුණිකව පිළි අරගනිම් කවුරු සාධකාරයක් පවත්වන්න. ඊළඟට වැඩවාසය කරන්නේ අපේ විහාරස්ථානයේ මේ කාලය තුළ වැඩවාසය කරන අපේ වඩුපොළ මලියේ දේව පොඩි හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේත් වැඩමව වදාලා මේ අවස්ථාවට උන්වහන්සේට මේ අවස්ථාව අධ්‍යකීමක් වෙන්නත් පුළුවන් පළමු වාරට තව උන්වහන්සේත් වැඩම කොට වදාලා උන්වහන්සේත් අපි මේ වෙලාව ඉතා ගෞරවයෙන් පිඩාර ගනිමු කවුරුත් සාදුකාරයක් පවත්වාන්න. ඉතින් මට පැවරලා තියෙන ඔන්න ඔය කාර්ය විතරයි. ඉතින් ඊට පස්සේ මේ මට බලය දීලා නැහැ මොනවද කරන්න ඕන කියලා. මං හිතන්නේ ගොඩාක් කාලය ගන්න අවශ්‍ය නෑ. අපි මේ වෙලාවේ ඊට පස්සේ තියෙන දෙයක් අපි කතා කරමු. ඉතින් අවශ්‍ය නෑ ගොඩක් ඔය මේ නේද ගොඩක් කතා කරලා තවත් නැවත සංස්කාර ගොඩනගන්න ඕනේ. නේද? ඒ නිසා අපි මේ වැඩසටහන පිළිබඳව කොහොමද කෙරෙන්නේ ආදී තොරතුරු පිළිබඳව ප්‍රකාශ කරන්නට මේ වෙලාවේ අපි අවස්ථාව ලබා දෙනවා. අපි අනුලා නෝනා මහත්මිය. ඉතින් මම කියන්න ඕන තව එකක් මේ වැඩසටහන් සංවිධානය කිරීමේදී මේ ධනීරින් දායක පිරිස තමයි මූලිකත්වය ගන්න. ඒනුත් කීප දෙනෙක් මුලටම ඇවිල්ලා ඉන්නවා. නම් වශයෙන් මම නම් දෙකක් කියන්නම්. මේ අපේ අනුලා නෝනා මහත්මියත් ඒ වගේම ලලිතා නෝනා මහත්මියත් තමයි මූලිකත්වය ගන්නෙ. ඒ නම් දෙක මම මතක් කළේ ඒ වටා මේ එකතු වෙච්ච තව පිරිසක් ඉන්නවා ඒ අයත් ගෙනම් ඔක්කොගෙම කියන්න ඕන නැහැ. ඒ අයගෙත් උදව් වෙතව තමයි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. අපි ඉස්සර වාර්ෂිකව කළේ දැන් ඒක අවුරුදු දෙකකට අපේ දමජීව හඳුර සීමා කළා කාලය සීමිත සීමා කළා තියෙනවා අපිට. ඉතින් අවුරුදු දෙකකට සැරයක් විතර සංවිධානය කරන්නේ නිතරම අපි හමුණා මේ අපේ රිට්‍රීට් එක ඕකමයි කියන්නේ. <laughs> ඉතින් දැන් ඔන්න මේ අවස්ථාවට එළඹලා තියෙනවා. ඉතින් මේ පිරිස තමයි සංවිධානය කරන්න බොහෝ මහන්සි වෙලා ගොඩක් සිතා සුළු පිරිසක් මේ රටේනින් වල ජීවත් වෙන්නේ. ඉතින් සුළු පිරිස එකතු වෙලා මේ ගොඩක් මෙතන මේ ස්ථානේ බලුවම ගොඩාක් පහසුකම් නැහැ නේද? අමාරුකම් මැද තමයි ඉතින් මේ කරගෙන යන්නේ ධම්මජීව හඳුරු කියන්නේ තියෙන දේක් කාලා මේක කරගෙන යන්න කියලා. ඒ නිසා මේ ඒ පිරිස බොහොම මහන්සි වෙලා මේ කටයුතු සංවිධානය කරන්නේ. ඒ මං හිතනවා මේ පිරිසට මේ ස්ථානයේදී මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ යම් යම් අභිප්‍රායන් තියෙන්න පුළුවන් ඔක්කොගේම එකම අභිප්‍රායන් තියෙනවා ඒ සියලු අධිෂ්ඨානයන් ඉටු කරගන්නට මේ කාලය තුළ මේ හැමදෙනාටම ශක්තිය බලය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් අපි අනුලමහත් වෙන අවස්ථාව. මේ මයික්‍රොෆෝන් එක ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසර පතනවා. ඒ වගේම පින්වත් පිරිසකෙන්ද අවසරයි. අද හරීම සතුටු දවසක් අපි හැමදෙනාටම. මොකද අපේ ගුරු පියාණන් වහන්සේ අවුරුදු දෙකකට සැරයක් දැන් වඩින්නේ. අපිට අර්ථයෙන් ධර්මයෙන් ධර්ම දේශනා කළා. මේ සසරෙන් එතර වෙන ගමනට අපිට අතහිත දෙනවා. ඒකට අපි අවුරුදු දෙකක් බලාගෙන ඉන්නවා. හරිම සන්තෝෂෙන්. අද ඉතින් මේ සන්තෝෂය ඉතිරිලා පිටලා යන දවසක්. ඒ නිසා මම අපේ මුලින්ම සෝමරතන ස්වාමීන් අපේ නායක ස්වාමීන් වහන්සේ අපේ පන්සලේ ආදරෙන් සාදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපිට අර්ථයෙන් ධර්මයෙන් අතහිත දෙනවා හැම දෙයකම උපකාර කරනවා ඒ වගේම මේ මෙඩිටේෂන් භාවනා වැඩසටහන කරගෙන යන්න ඇත්තටම අපිට පුදුම ශක්තියක් දෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේ. හැම දෙයකටම අපි ඇහුවාම හැම එකක්ම හොඳට අපිට උපදෙස් දෙනවා. ඉතින් ඇත්තටම අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ අපේ ගුරුපියාණන් වහන්සේව අඳුනලා දුන්නේත් අපේ නායක ස්වාමීන් වහන්සේ. දවසක් මෙතන අලුත් අය ඉන්න නිසා මම කියන්න. දවසක් කෝල් එකක් දාලා කියනවා නානුලනෝන හොඳ භාවනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ඕක්ලන්ඩ් වලට වැඩලා ඉන්නවා පුළුවන් නම් ගෙන්න ගන්න කියලා. ඉතින් මං කිව්වා අපේ ස්වාමීන් වහන්සේට කතා කළ බෑ නෑ අන්න නෝන කතා කරන්න ජස්ටින් මහත්තයාට කියලා. ඉතින් අපි කතා කරාම දවස් පහකට වැඩම කළා හිටියේ. දවසකට කොහොම හරි දෙන්නම් කියලා අපි ඉල්ලුවා මං ජස්ටින් දන්නෙත් නැහැ. හැබැයි ආවා. ඉතින් අපිට මේ පළවෙනි ධර්මදේශනාවෙන් පුදුමාකාර සතුටක් ඇති වුණා. මොකද්ද කියලා කියන්නම් දන්නේ නැහැ. ඊට පස්සේ අපි ස්වාමින් වහන්සේට ආරාධනා කරා හැම වසරකම වඩින්න කියලා. මුලින් මුලින් වර්ෂය ගානේ වැඩිය. හැබැයි පස්සේ පස්සේ අපි ඉපාවලාද කොහෙද අවුරුදු දෙකකින් එන්න තමයි තීරණය කරලා තිබුණේ. කොහොම වුණත් ඉතින් දෙකකින් ආවත් අපි පරිම ප්‍රයෝජනය ගන්නවා. මම එකක් කියන්න කැමතියි අපේ ඩනීඩන් වලින් ඉන්නේ හතර දෙනයි රෙසිඩෙන්ෂල්. හැබැයි අපේ දරුවෝ මේ ඉන්න පුතාලා දුවලා අපේ මහත්තුරු එහෙම ඒගොල්ලෝ හරි උපකාර කරනවා. හැබැයි නැවතිලා ඉන්නේ නැහැ. හතර දෙනයි මෙතන ඉන්නේ. මේ පිටින් ඇවිල්ලා ඉන්න අය තමයි මේ ඔක්කොම ශක්තිය. ඉතින් ඒ කට්ටිය ආවේ නැත්නම් අපිට මෙතන එක කරගෙන යන්නත් බෑ ඇත්තටම. මොකද මේවට සල්ලි ගෙවන්න ඕන ගොඩක් එහෙම. ඉතින් ඒකත් ලොකු ශක්තියක්. කොහොම හරි අද හරි සතුට දවසක්. ඉතින් මම අපේ නායක ස්වාමින් වහන්සේ පිළිගත්තා වගේම අපි ගුරු පියාණන් වහන්සේ ධම්මජීව ස්වාමින් වහන්සේ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අපිට මට නම් ඒකට ඇත්තටම වචනෙන් කියන්න බෑ. මම දුටුව මට මට ධර්ම දේශනා අහලා හැම දෙයක්ම භාවනා කටයුතු වේ දන්න හැම දෙයක්ම කරලා මේ සසර දුකෙන් එතර වෙන්න තමන්ට තමන් තුලින් දැකගෙන යන්න පුළුවන් අවවාදයක් අනුශාසනයක් දේශනාවක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට අපිට බය නැතුව කියන්න පුළුවන් කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. ඇත්තටම සැකයක් බුද්ධ ධර්මය ගැන කිසිම සැකයක් නැහැ. ඉතින් ඒක නිසා අවුරුදු දෙකකට සැරයක් හරි එනකොට අපි ඉතින් මග බලාගෙන ඉන්නේ. මොකද අපිට අපි දේශනා අහනවා ඒවා ඇහුවට අර අපි ළඟට ඇවිල්ලා අපි කමටහනක් අරගෙන ධර්ම දේශනාවක් අහන්න අපිට ඉතින් අපේ වාසනාවක් කියලා අපිට හිතෙනවා. ඉතින් අද හරි සතුටු දවසක්. නිසා මම අපි ගුරු පියාණන් වහන්සේව සාදරයෙන් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපි හැමදෙනාම වෙනුවෙන්. ඒ වගේම අලුත්ගම්කට ඥානවීර ස්වාමින් වහන්සේ මම දන්නේ නැහැ. හැබැයි ස්වාමින් වහන්සේ මට කතා කරා. කතා කරලා කිව්වා මේ මට මේ ධම්මජීව ස්වාමින් වහන්සේත් එක්ක හැම රිට්‍රීට් එකකටම යන්න ඕන. ඕස්ට්‍රේලියාව එකත් මම බද්දනෝට කතා කරන්න ඕන. නිව්සීලන්ඩ් එකේ කතා කරලා බලන්න කියලා. ඊට පස්සේ මම රුක්මන් මල්ලි හිටියේ නැහැ. අජන්ත නංගිටයි ඉන්ද්‍රා නංගිටයි කතා කරලා ඇහුවාම වෙලින්ටන් වල ඇත්තටම ඉඩ නැහැ. මේ ඉන්න දෙන්න ඉඩ ප්‍රමාණය නැති නිසා හේව නැතුව ඊට පස්සේ අපි ජනී දෙන්නලා බොහොම සාදරයෙන් අපිට පුළුවන්කම තිබුණා ස්වාමීන් වහන්සේට ඉඩකඩ දෙන්න. ඉතින් අපි ඔක්ලන්ඩ් වලටයි වෙලින්ටන් වලටයි කියලා මම ස්වාමීන් වහන්සේට විස්තර ඔක්කොම අරියාම ඉතින් අපිට හරි සන්තෝෂයි ස්වාමීන් වහන්සේත් වැඩම කරපේක. ස්වාමීන් වහන්සේගේ බණ මම දෙක තුනක් අහලා තියෙනවා. ඒ අරින්න මේ ස්වාමීන් වහන්සේ එනවයි කිව්වට පස්සේ තමයි අපි අහන්න ඇහුවා. ඉතින් ස්වාමීන් වහන්සේත් අපේ ස්වාමීන් වහන්සේත් එක්කම ආපු එක අපිට ලොකු හයියක් කියලා හිතෙනවා. ඒ නිසා අනිවිල ස්වාමින් වහන්සේත් අපි හැම දිනා වෙනුවෙන්ම ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් අපි පිළිගන්නවා කියලා මම කියන්න කැමතියි. ඒ වගේම අපේ පොඩිහා ස්වාමින් වහන්සේ නම් අපේ ඉතින් අපිට හරි එකතුයි. අපිත් එක්ක හැම මාසෙම එකතු වෙලා විනෝදෙන් අපිත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. ස්වාමින් වහන්සේට ඉතින් මේකට එන්න බොහොම කැමැත්ත තිබුණා. නායක ස්වාමින් වහන්සේගෙත් අවසර ඇතුව මේ සැරේ ආවේ ඉතින් බොහොම සන්තෝෂෙන් අපි පොඩි කිව්වට පොඩි නන් නෑ ස්වාමීන් වහන්සේ. ධර්ම සාකච්ඡා කරනකොට බොහොම ලස්සනට අපිත් එක්ක මේ එකතු වෙලා වැඩ කටයුතු කරනවා, දේශනා කරනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේත් මේ සැරේ වැඩපු එක ගැන අපිට හරිම සන්තෝසයි. ඒක නිසා අපි හැමදිනම වෙනුවෙන් ගෞරවයෙන් භක්තියෙන් ආදරෙන් පිළිගන්නවා කියලා කියන්න කැමතියි. සාදු සාදු. ඒ වගේම මේ ඉන්න සෙනගත් පින්වත් පිරිසටත් මම හරීම සන්තෝෂෙන් ගෞරවයෙන් භක්තියෙන් ආදරයෙන් පිළිගන්නේ මොකද අපිට මෙතන මේක කරගෙන යන්නේ ඔය හැමදේනම ශක්තියක් නිසා ඒක ලොකු දෙයක් මේ සැරේ ගොඩාක් සෙනග ඉන්නවා ඊට නිසා ගිය සැරේට වඩා ඇත්තටම අපි කැබින්ස් වල එහෙම වැඩි වැඩියෙන් දාලා තියෙනවා ගිය සැරේ 4යි දැන් මේ 5ක් දාලා තියෙනවා එකක් කියන්න කැමතියි අපි මේ සැරේ බාත් รู ම් එකකත් කාමරයක් හැදුවා <laughs> පුතාලා දෙන්නෙක් දැම්මයි ඒකට Eh, ඉතින් ඒකට අපි ලැජ්ජ විය යුතු නෑ මොකද රාහුල හාමුදුරුවොත් බාත් รู ම් එකකින් එළිය ගත්තනේ. ඒ වගේ ඒ පුංචි පුතාලා දෙන්නට මේක ඇතුලේ තියෙන টয়ලට් එක බාත් รู ම් টয়ලට් එක වහලා බාත් รู ම් එක කාමරයක් කරා. දෙන්නෙක් ඒකේ නිදිය ගන්නවා. ඒ තරම් සෙනගක් ඉන්නවා අද අපේ ස්වාමීන් වහන්සේගේ බණහන්නේ. භාවනා කරලා. ඉතින් ඒක නිසා මම හැමදේම සන්තෝෂයෙන් පිළිගන්නවාද අපිට හරි ශක්තියක් කියන එක. දැන් මම ඒවා ඊට පස්සේ මම තව එකක් කියන්න කැමතියි අපේ ධනීදන් වල ඉන්න හැමදේනාම මේකට ඇත්තටම මම මේ කතා කරනවා විතරයි. ඒගොල්ලෝ තමයි වැඩ කරන්නේ. හරි සහයෝගයෙන් එකමුතුව හොඳට අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න උනන්දු දෙනවා. ඊයේ රෑ වෙලා ගෙදර ගිහින් හැමෝම මේ ඔක්කොම අස් කළා සුද්ධ කළා. හරි ගස්සලා. ඉතින් මේ හැමදේනාමත් මගේ නංගිල මලිලා දුවල පුතාලා ඒගොල්ලන්ට ඉතින් හරිම ශක්තියක් අපිට ඒගොල්ලන්නුත් මම පිළිගන්නවා තම තාදරේ. ඊට පස්සේ මම පටන් ගන්න දැන් සංවිධාන කටයුතු ගැන කියන්න. ඉස්සෙල්ලා මම කියන්නම් accommodation ගැන. අපේ ගුරුපියාණන් වහන්සේගේ කැබින් එක තියෙදි මෙතන අපි මේ දොරෙන් එළියට බැස්සහම තියෙන කුටිය වගේ එක. ඒක තමයි ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නේ. ඊට පස්සේ කැබින් නම්බර් 1 එකේ තමයි අපේ අනිත් ස්වාමීන් වහන්සේලා තුන්නම වැඩම කරලා ඉන්නේ. ඊට පස්සේ අනිත් කැබින්ස් හත් තුනක ඉන්නවා අපේ මහත්තුරු පිරිමි යෝගාවචර පිරිස මේ සැරේ අපිට ගැහණු නෝනා මහත්තුරුනුත් ඒ පැත්තට දාන්න වුණා. මං ලියමකින් ලියලා ඇහුවා. ඒ පැත්තේ ඉන්නේ ස්වාමින් වහන්සේලා. ඒ වගේම පිරිමි යෝගාවචරයන් ඔයගොල්ලෝ කැමතිද ඉන් එකට එන්න කියලා. ඉතින් කැමති වෙනවා. බොහොම කැමති. ඕව අපිට ඕන තැනක් කමක් නැහැ. එන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට දැම්මා. හැබැයි ඕගොල්ලන්ට මේ පැත්තේ බාත් รู ම් එකක් නැහැ. ටොයිලට් එකක් නැහැ. ඕගොල්ලන් මෙතෙන්ට එන්න වෙනවා. මේ ප්‍රධාන ශාලාව ඉදිරියේ තියෙන එකට ඒක නිසා මේ ස්වාමින් වහන්සේලාට මේ පැත්තේ තියෙනවා টয়ලට් බාත් รู ම් ඒ වගේම පිරිමි ඇටත් තියෙන මේ පැත්තේ টয়ලට් බාත් รู ම් ඕගොල්ලන් මේ ඒකට දාලා ඉන්න හතර දෙනා මේක මෙතෙන්ට එන්න ඕන උදේට හවසට. එතකොට accommodation ඊට පස්සේ මේ හෝල් එකේ අපි 18 දෙනෙක් දාලා ඉන්නවා. ඒත් තවට අපේ රෝහණ මහත්තයාට අපිට තැනක් දෙන්න බැරි වුණා. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේලා දානේ දෙන කාමරේ මුල්ලක කාමරේ ඇඳක් හදලා දාලා තියෙනවා. රෝහණ මාත්‍යාව ගෑනු 18ක් ඉන්නවා මේක ඇතුලේ. එතකොට ඊට පස්සේ අපි පුතාලා දෙන්න ඉන්දික පුතයි අරුණ පුතයි টয়ලට් එකේ ඉන්නවා. බාත් รู ම් එකේ පිරිමි තුන් දෙනෙකුත් ඉන්නවා මේක ඇතුලේ. ඒක නිසා මේක ඉන්න නෝන්ලාට බය වෙන දෙයක් නැහැ. ඊට පස්සේ අපි පල්ලෙහා ට්‍රූප්ඩෙන් හෝල් එකේ ගිය සැරේ අපි එතන ඇත්තටම කාමර නැහැ. එක කාමරයයි තියෙන්නේ. අපි මෙත්ත දාලා ඇඳවල් හදලා ගිය සැරේ 6 දිනකට දුන්නා. මේ සැරේ 10 දිනක් දැම්මා. සෙනඟ වැඩි නිසා. දැන් අද ඉන්න ඇත්තටම එක්කෙනෙක් මාර්ග 11 දිනක් ඉන්නවා අද. ඒකේ. ඉතින් ඒකේ කාමර වෙන් කළා තියෙනවා මේ ඒකේ තියෙනවා බාත් รู ම්ස් ටොයිලට් ඇතුළෙම හැබැයි. ඒ පහසුකම තියෙනවා. එතකොට accommodation සම්බන්ධයෙන් එහෙමයි ඔක්කොමලා 51ක් ඉන්නවා මෙසර. ස්වාමින්වහන්සේලා හතර නමයි මම කියන්නුනේ අපේ මෙත්තිය ස්වාමීන් වහන්සේ අපේ තව නායක ස්වාමීන් වහන්සේ නමක් එන්නම ඉඳලා ඊයරෑ තමයි තීරණය කළේ යම්කිසි අසනීපයක් නිසා එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට හරි හිතට අමාරුයි. මොකද මේ ස්වාමීන් වහන්සේ අපිට එක හරිම යාළුයි. හොඳ ස්වාමීන් අපිට අර්ථයෙන් ධර්මයේ අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ අද වැඩම කළේ නැහැ. එතකොට දැන් එකමඩේෂන් විදියට ඒ විදියට 51 දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා හතර නමකුත් එක්ක. දාන ගැනීම සම්බන්ධයෙන් මම කියන්නම් ඊට පස්සේ අපි මේ කිචන් එක අද ඕගලන්ට කෑම දුන්නට මේක අපි පාවිච්චි කරන්නේ නැහැ සද්ද එන නිසා මෙතන අපි මෙඩිටේෂන් කරන නිසා පල්ලෙහා තියෙන ටූප් ඩෙන් කියලා අර මම දැන් කියපු ඒ හෝල් එකේ ඒකේ තියෙනවා කිචන් එකක් ඒකේ අපි උයනවා උයලා දාණය වළඳන්නත් දාණය ගන්නත් තියෙන්නේ ඒ ඒ හෝල් එකේමයි අපි හදලා තියෙනවා ස්වාමින්වහන්සේලාට අපි හදලා තියෙනවා මෙතන මේ තියෙන රූම් එකේ එතකොට ලලිතයි නිලිමිනි නංගීමේ සැරේ දානේ අරගෙන උඩට එනවා. ඇවිල්ලා සාමින්වහන්සේලාට දානේ පිළියෙල කරලා මේ එතෙන්ට රෝහණ මහත්තයත් ඉන්නවා. ඒ ඔක්කොමලා එකතු වෙලා දානේ සූදානම් කරනවා මෙතන පල්ලෙහාන් අරගෙන ඇවිල්ලා. අනිත් යෝගාවචරණ ඔක්කොම පල්ලෙහාට එන්න ඕන දානේ. ගන්න ඒ හෝල් එකේ අපි මේස දාලා තියෙනවා. හැමෝටම නම් ගහලා තියෙනවා තමන්ගේ තැන. ඒ අවශ්‍ය කරන පිඟාන කෝප්පේ ඔක්කොම එක තැනක තියලා තියෙනවා. ටී ටවල් එකකුත් එක්ක. එතකොට හැමෝම එතෙන්ට ගිහිලා ඊට පස්සේ මිනිස්සේ දානි තියනවා තියලා තියෙනවා. Tamanට අවශ්‍ය දේ අරගෙන දානි වළඳලා Tamanගේ පිගාර හොදලා එතනින් එන්න ඕන. කුසියේ තියෙන පිඟන් හොදන ඒවා අර මේ මොනවාකට සම්බන්ධ වෙන්නේ නැතුව. මොකද අපි එහෙම හදලා තියෙන්නේ නිශ්ශබ්දතාවය ඉහළින්ම රකින්න ඕන නිසා. කිසිම වැඩක් දැක්කට වෙන වැඩවලට සහභාගී වෙන්න යන්න එපා. මොකද ඒකට අපි කට්ටි ඉන්නවා මේ සැරේ ගිය සැරේ ලක්තයිමයි විතරයි පල්ලෙහා ඉඳගෙන උයන පිහිනගක් කරේ. මේ සැරේ අපි සමන්මලි නංගී නිලුණි සංගීත් ගත්ත පල්ලෙහාට. මොකද ඒගොල්ලන්ටත් පුරුදු වෙන්නයි. ඒගොල්ලෝ හැදුවේ අපිට වඩා හොඳට වැඩ දන්නවා. මේ වැඩ කටයුතු තව ඉදිරියට ගෙනියන්න දෙන්න ඕන කම නිසා. ඒක නිසා මේ වැඩ සම්බන්ධයෙන් වෙන කවුරුත් ඕගොල්ලන්ට තියෙන්නේ දානේ අරගෙන හිමින් හැරේ ආයෙම වෝකින් මෙඩිටේෂන් එකට කොහොමද හරි අනේක තමයි. එතකොට බාත් รู ම් ටොයිලට් ප්‍රශ්නෙක බැලුවොතින් මේ හෝල් එකේ ඉන්න අයට මෙතන ඉස්සරහ තියෙනවා පිරිමියට තියෙනවා මේ වම් අත පැත්තේ ටොයිලට් and bathroom uh, ගැහණු අයට තියෙනවා මේ දකුණු අත පැත්තේ ඒකට යන්න පුළුවන්. Uh, අර හේ කැබින් වල ඉන්න හතර දෙනාත් මේකටම එන්න ඕන. මොකද අර පැත්තේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට මේ පිරිමියාට විතරක් නිසා ප්‍රූප් uh, එකේ ඉන්න අයට ඇතුලේ තියෙනවා bathroom and toilet. එතකොට දවල්ට උනත් ඉතින් ඒකට උනත් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්. ඊට පස්සේ accommodation එකයි දානය සම්බන්ධයි වැඩ කටයුතු අමතරව නිශ්ශබ්දතාවය රැකීම නිසා අපි හුඟක් වෙලාවට ගියසරේ අපි දානේ පූජා කරන එක දවල් දානියත් දුන්නා හැමෝටම දාන පූජා කරන්න ඕන කියලා කීල් දානියක් දුන්නා. හැබැයි මේ සැරේ අපි දවල් දානියට දැම්මේ නැහැ ලිස්ට් එකක් හැදුවේ නැහැ. උදේ දහීල් දානේ විතරයි යෝගාවචරයන්ට ඔෆර් කරන්න පුළුවන් හේතුව අපිට ගියසරේ දවස් 18ක් තිබුණා. හැබැයි මේ සැරේ දවස් 10යි තියෙන්නේ. ඉතින් මේ දවස් 10 උපරිම ප්‍රයෝජනය අපි භාවනාවට යෙදවිය යුතු නිසා ඒ වැඩවලින් අපි ඒක අයින් කරා. ඉතින් ඒක නිසා හීර්දානය පූජ කරන්න ඕන අයට මම ලිස්ට් අපි ලිස්ට් එකක් හදලා තියෙනවා මෙතන ගහලා තියෙනවා ඒක අනුව ඒ දවසට මෙතෙන්ට ගිහිලා ලලිතයි නිල්මිනී මෙතන ඉන්නවා ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ දානෙ පූජ කරන්න පුළුවන් කී දානෙට පවයි. ඒතර දවල් දානෙට කාටවත් අපි ලිස්ට් එකක් හදලා නැහැ. ඒගොල්ලන් දිගටම පල්ලෙහාට ඉන්න ඕන දානෙ ගන්න. කොට ටොයිලට් ක්ලීනිං වලට කියලා වැඩක් බාර දීලා තියෙන්නේ ටොයිලට් ක්ලීනිං විතරයි. ඒකත් එක්කෙනෙකුට ලැබෙන එක දවසයි දවස් 10න්. ඒකටත් ලිස්ට් එකක් හදලා තියෙනවා මෙතන. ඒක යනවා ඒකටත් යෙදෙන්න කියලා කියනවා. හැබැයි මම කියනවා ඒක ටොයිලට් ක්ලීනින් කරන්න ඕන කාලය දවල් දාන ඉවර වෙලා කරන එක වඩා හොඳයි කියලා. මොකද ඒ කාලෙදී එච්චර වෙන පැය දෙකක් විතර තියෙනවා අපිට. 11ට පටන් ගත්තාම එක විතර වෙනකන් අපිට තියෙනනේ කාලේ. ඒ කාලයේදී විනාඩි 15ක් විතර ගතට කමක් නැහැ කියලා හිතනවා. ඊට පස්සේ දැන් අර නිශ්ශබ්දතාවය රැකීම නිසාම අපි හිතනවා දැන් හෝල් එකට ඇවිල්ලා දැන් තේ බොන්න මේ මේ හෝල් එකේ අපිට ඕන කෙනෙකුට තේ බොන්න පුළුවන්. සීනි තේ කොළ මයිලෝ ඒ හැම එකක්ම වගේ තියලා තියෙනවා. පල්ලෙහා රූප දෙන්න එකේ තියලා තියෙනවා. හැබැයි මෙතන තේබනකොට මම ඉල්ලා සිටිනවා ටයිම් ටේබල් එක ඕගොල්ලන්ට මම දැන් පොතක් දීලා ඇති. ඒකේ ටයිම් ටේබල් එක කොපියකුත් දීලා තියෙනවා. ඒකේ හැටියට මෙඩිටේෂන් කරන කිසිම වෙලාවක තේබොන්න මේ කිචන් එකට යන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වෝකින් මෙඩිටේෂන් කරන වෙලාවේදී හුඟක් වෙලාවට තී මෙතන හදා ගන්නවා කට්ටිය. හැබැයි ඒකෙදිත් මම කියනවා පුළුවන් තරම් නිශ්ශබ්දව කරන්න කියලා. කමක් නෑ. තිබහට තේ එකක් හදාගෙන බිව්වට හැබැයි හුඟාක්ම නිශ්ශබ්දව ඒක කරන්න ඕන කියලා මම ඉල්ලා සිටිනවා. මොකද සමහරක් වෙලාවට මේ වෝකින් කරන වෙලාවට මෙතන සිටින් කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඒක හානියක් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා ඒක හුඟක් දුරට හිතලා බලන්න. දැන් අද නම් අපි කට්ටිය බොහොම කතා කරා විනෝද වුණා. මම හිතන්නේ මේ පිටින් ආපු හැට වඩා අපි කට්ටිය ගමේ හිටපු කට්ටිය. ඉතින් දැන් හෙට ඉඳලා ඒ කතාව මුකුත්ම නැති වෙන විදියට තමයි අපි වැඩසටහන හදලා තියෙන්නේ. ඒ විදියට හැමෝම එකට ගරු කරවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තේ හදන තේ බොන එක කොයි වෙලාවක කරත් සිටින් වෙලාවේදී නම් කරන්න මෙපා. වෝකින් වෙලාවේදී හදිසියකට කරත් නිශ්ශබ්දතාවය ඉහළින්ම රකින්න ඕන කියන එක මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැන් දොරින් එන එක අපි මුලින් හිතුවා රෝහණ අපි මුලින් හිතුවා අතනතොර මේ වහ මේ ඇරලා තියමු කියලා එතනින් එන්න කියලා. හැබැයි පුනග එන වෙලාවට තද සීතල ආව දැන් දවල්. ඒක නිසා අපි ඒක ඔයා හිතියේ නෑ. අපි වෙන ඒක මම ඔයාට අපි ඒක වෙනස් කරා. අපි එතන දොර වහලා තියන්න කියලා හිතුවා. මොකද මේ මෙතන <coughs> තියෙන දොර ඇරියා නම් අපිට පහසුයි මේ පැත්තෙන් එනවට වඩා. හැබැයි අර මේ දවස්වල දේශගුණය හරිම නරකයි. ඉතින් තද සුළඟ හමනකොට මෙතනින් ලොකු සුළඟක් එන වහුලකක් එනවා. එතකොට අමාරු මෙතන ඉන්න කට්ටියට. ඒක නිසා අපි හිතුවා මෙතන දොර වහනවා. ඕගොල්ලන් හෝල් එකට එනවනම් එනකොට මේ ඉස්සරහ දොරෙන් හුඟක් වෙලාවට එන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ කිචන් එකේ තියෙන දොරෙන් නෙමෙයි මේ ඉස්සරහ දොරෙන්. මොකද කිචන් එකේ තියෙන දොරෙන් ආවහම ඒකත් හරි කරදරයක්. මෙතන දොරවල් දෙකක සද්දයක් එනවා. ඒ ශබ්දය ගොඩාක් අඩු කරන්න තමයි අපි හැම එකක්ම සූදානම් කරන්නේ. ඒක නිසා ඉස්සරහින් ඇවිල්ලා මම ඉල්ලා සිටිනවා මේ අපේ මේ ගිය සැරේ මේ මේ හරිය තමයි අපි සපත්තු ගලවලා තිබ්බේ. හැබැයි සපත්තු ගලවන්න අර ඉස්සරහ එන කෑල්ලේ තියන්න කියලා ඉල්ලා සිටිනවා. ඒතර ඉස්සරහින් ඇවිල්ලා එතන. එතකොට නිශ්ශබ්ද පිරිසුදුකමටත් හොඳයි. මේ පැත්තෙන් දොර වැහුවාම අපිට ඕගලන්ට සීතල ඉන්නෙත් නෑ. පොඩ්ඩක් හරදරයි හැබැයි ඉස්සරහින් එන එක පොඩි දුරක් টয়ලට් එකට ගියත් පොඩි ඒ කියන්නේ තප්පර ගානක දුරක් තියෙනවා. ඉතින් ඒක වින්දත් හොඳයි මෙතනින් සීතල එනවට වඩා කියලා හිතනවා. ඒ නිසා ඒකත් කරුණාවෙන් ඒ විදිහට කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව්. ඔව් ඔව් එළිය ඔව් සපත්තු ගලවලා තියන්න ඕන මේ එළිය නෙමෙයි මොකද වැස්සට තෙමෙනවනේ. මේ ඇතුලේ කෑල්ලක් තියෙන මෙතන පොඩි කෑල්ලක්. ඒ එතන තියන්න ඔක්කොමලා හැබැයි පිළිවෙලට තියන්න සපත්තු. ඔව් පිළිවෙලට තියන අර අවුල් කළා දාන්න නැතුව පිළිවෙලට හැමෝම හැමෝම පිළිවෙලට තිබ්බහම ඒක එක්කෙනාගේ එක්කෙනාගේ පස්සට ඒක ඒ විදිහට සිද්ධ වෙනවනේ නේද? ඒ විදිහට අපි කරමු එකතු වෙලා. මමත් එකතුව. එතකොට ඊට පස්සේ මෙහි ෆයර් එක්සිට් එක ගැන තියෙනවා. ඒකේ තියෙන්නේ මෙතන දොරයි, මේ දොරයි, මේ දොරයි, අර ඉස්සරහා දොරයි. ඒක මොන හරි සයිරන් එකක් ආවොතින් ඔක්කොමලට යන්න කියලා කියනවා. මේ පැත්තේ තියෙනවා ටෙන්ට් එකක් ගහපු මේ නිකන් හට් එකක් වගේ එකක්. අන්නේ හට් එක ළඟ ගිහිල්ලා ඉන්න කියලා කියනවා. ඒක තමයි ෆයර් එකක් ආවොතින් අපි හැමදෙනාම කළ යුත්තේ. ඒ වගේම දැන් කැබින්ස් වල අයට කීස් දීලා තියෙනවා. කැබින් එක පස් දෙනෙක් ඉන්නවා. ගැහණු අයගේ හතර දෙනා ඉන්නේ. ඒ පස් දෙනා කීයක පාවිච්චි කරනවා නම් පාවිච්චි කරලා ඉවර වෙලා ගෙනල්ලා මේ මෙතන එල්ලන්න අපි තැනක් හදලා තියෙනවා. මොකද දැන් හතර දෙනා හරි පස් දෙනා හරි එක එක සැරට යන්න ගියොත් එහෙම අනිත් අය හොය හොයන්න වෙනවනේ. ඉතින් ඒක කරදරයක් නිසා කවුරු හරි කැබින් එකට ගිහිල්ලා තමන්ගේ මොන හරි වැඩ කරගෙන ඇඳුමක් අඳගෙන ඇවිල්ලා මෙතන කැබින් මේ මෙතන තියෙන අපි ගහලා තියෙන ඇන ටිකක් ඒකේ යතුර එල්ලන්න. එතකොට ඒක ලේසි හැමෝටම. එතකොට කවුරුත් හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නිශ්ශබ්දතාවයත් ඒකෙන් හුඟක් රැගෙනවනේ. එතකොට ඒක ඊට පස්සේ බාත් รู ම් වල ජනෙල් රැට එහෙම එනකොට දවල්ට උනත් හුඟක් වෙලාවට මෙහි හරියට මොත්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ පොඩි පොඩි පොඩි සත්තු ඉන්නවා. අර ජනෙල් ඇරලා තිබ්බ විශේෂයෙන්ම නාලා රැට එනකොට ඒ මේ බාත් รู ම් වල තියෙන ජනෙල් එහෙම වහලා ඉන්න හොඳට. වැහුවේ නැත්නම් ඊට පස්සේ ඉඳ උදේ යනකොට අර මොත්ස්ලාගෙන් පිරීලා සිව්. ඕ ඒ වගේම ලයිට්ස් ඔෆ් කරලා තියෙනවා. ලයිට්ස් තිබුණොත් හුඟක් සමහරක් අයට අමතක වෙනවා ඒකෙන්. ඉතින් ඒක අමතක කරගන්න නැතුව ඒවා හොඳට වහලා ඉන්න හැම හැම වෙලාවෙම Taman අන්තිමය කියලා හිතන්නකෝ. එතකොට ඊට පස්සේ යන එක්කෙනා ලයිට් එක දාගෙන ගිහිල්ලා ඒක කරගෙන. දැන් තව එක්කෙනෙක් එනවා කියලා හිතාගෙන ලයිට් එක දාලා ඉන්න එපා. මොකද දන්නේ නැනේ ඔක්කොමලා ගිහිල්ලා ඉවරද කියලා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම ජනෙල් වහලා ඉන්න. එතකොට මේ මොත්ස්ලා මොකද සුද්ධ කරන්නත් හරි අමාරු. අනිත් එක සමහරක් අය පන පිටින් ඉන්නවා. ඉතින් එතකොටත් හරි හරි හිතට අමාරු වෙන්නේ නේද? ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඒක තදින් හිතට ගන්න ජනෙල් වහලා ඉන්න. බාත් รู ම් වලට ගිහිලා විශේෂයෙන්ම රැයට එනකොට. ඊට පස්සේ ෆස්ට් ඒඩ් වලට මොන හරි හිසකැක්මක් බඩේ අමාරුවක් එහෙම <laughs> තියෙනවා නම් ෆස්ට් ඒඩ් බොක්ස් එකක් හදලා තියෙනවා. මේ මෙතන මේ මෙතන යතුරු එල්ලන තැන එතන තියෙනවා බොක්ස් තුනක් තියලා මේ රෝහණයි ලලිතයි තමයි ඒක හදාගෙන ආවේ. ඒක නිසා ඒකේ එක එක ප්‍රතිජාති තියනවලු. <laughs> රෝණ කියනවා ඒ පෙති කාට හරි ඕනේ නම් මොකක් හරි අමාරුවකට තනියම ගන්න යන්න එපාලු. <laughs> ඒක රෝහණගෙන් අහලා ගන්න. <laughs> නෑ නෑ නෑ කාගෙන් හරි අහන්න කිව්වා ඒ උනාට මම කැමති රෝහණගෙන් අහලා ගන්න කියන්නේ. නෑ නෑ රෝහණ මේ දෙතුන් දෙනෙකු අහන්න යන්න එපා ඒතර සද්ද වැඩි වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අහනවා නම් රෝහණගෙන් අහන රෝහණ දොස්තර මහත්තයෙක්. එයා එයා දන්නවා මොකක් මොකටද දෙන්නේ කියලා. <laughs> ඒක නිසා ඒක ප්‍රතිජාති ඕගොල්ලන්ට මොන හරි තියෙනවා නම් රෝහණ නිතරම මෙතන ඉන්නවා. මොකද රෝහණ තමයි රෙකෝඩින් කරන්නේ. හැමතිස්සෙම ඉන්නවා. ඒක නිසා එයාගෙන් ඉල්ලන්න මොන හරි ප්‍රති අවශ්‍ය නැහැ. ප්‍රති කියන්නේ මේ පැන්ඩෝල් වගේ. <laughs> එතකොට එක්ස්ට්‍රා බ්ලැන්කට්ස් තියෙනවා. ඔයගොල්ලෝ මේ දවස්වල හරිම සීතලයි. මම හිතන්නේ ගොඩක් ඒවා දැන් ගිහිලා තියෙන මෙතන තියලා තියෙනවා තවත් තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ බ්ලැන්කට්ස් අරන් යන්න. මොකද අපි ඇඳවල වලට බ්ලැන්කට්ස් දාලා නැහැ. හැබැයි ඩුවේ එක දාලා තියෙනවා. අනිත් ඒවා ඔක්කොම තියෙන මේ බ්ලැන්කට්ස් වල තියෙන රෙදි ඔක්කොම මෙහි මෙහි රෙදි අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි ඔක්කොම ගෙවල් වලින් ගේන ඒවා. ඒවා පිරිසිදු කරලා තියෙන්නේ පාට නම් මැච් වෙන්නේ නැහැ. ඒ වුණාට පිරිසිදුකම තියෙනවා හොඳට. ඒවා ගෙදරින් ගේන බෙඩ්ෂීට්ස් ඒක නිසා සැනසීමෙන් නිදිය ගන්න. එතකොට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෙහි දැන් වෝකින් මෙඩිටේෂන් කරනකොට හුඟක් අය මෙහි හරි ලස්සනයි. ඇතුළට ඇතුළට යන්න පුළුවන්. සමහරක් පාරවල් තියෙනවා කඳ උඩට එහෙම නගින්න පුළුවන්. එක එක පැතිවලට යන්න පුළුවන්. හැබැයි එහෙම ගියහම සමහරක් වෙලාවට එන පාර දන්නේ නැති වෙනවා. ඒක හොයාගන්න බැරි වෙනවා අපිට. අපිට එහෙම අවස්ථා දෙකක් වුණා පහුගිය රිට්‍රීට් වලදී. සමහර වෙලාවට පැය 4-5 හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා මම ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගෙන් දුර පාරවල් වල යන්න එපා. මේ පේන තැන්වල ගොඩක් තියෙන හොඳට මේ සක්මන් කරන්න පුළුවන් හොඳ තැන් ගොඩක් තියෙනවා. ඒ තැන්වල මේ හොඳට තැන් හදාගෙන සක්මන් කරන්න බුෂ් වෝක් වගේ අර දුරට දුරට යන්න එපා කියලා. මොකද අපේ දුවල දෙන්නේ ගිහිල්ලා එක සැරයක් ඒගොල්ලන්ට හොයාගන්න බැරුව ඒගොල්ලන් ටවුම පැත්තකට ගිහිල්ලා හුඟ පෑ ගානකට පස්සේ තමයි ගෙදර ආවේ. ගඟකිනුත් ඈතර වෙලා. ඉතින් ඒ වගේ මේ ටිකක් හරි කරදරයි එහෙම වුණොත්. ඉතින් ඒක නිසා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි ඇත්තටම හරිම මේ ආරක්ෂිතයි. විසකුරු සත්තු කවුරුත් නැහැ. අනිත් පැත්තෙනුත් හරිම ආරක්ෂාවක් තියෙනවා. හැබැයි කොයි දේත් වෙනස් වෙන නිසා තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න හොඳට සතියෙන් ජීවත් වෙන්න කියලාත් මම කියනවා. මේ සැරේ අපි ගිය සැරේ නම් මෙහි තියෙනවා මේ කැම්ප් එකේ බිම වෙන් කරලා මේ බුක් කරන්න පුළුවන් පිට අයට ඇවිල්ලා. ඉතින් ඒගොල්ලෝ ටෙන්ට් ගහගෙන එහෙම ඉන්නවා. මේ සැරේ අපි බිමත් ගත්තා. මොකද එහෙම ටෙන්ට් ගහුවොතින් අපිට වෝකින් කරනකොට එහෙම කට්ටියට හරදරයක් වෙන නිසා. තව තියෙනවා මේ මිෂෙල් කෝට් කියලා එකක්. ඒක ඉලෙක්ට්‍රිසිටි නැහැ. ඒක යට දෙනෙකුට ඉන්න පුළුවන්. ඒකේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා සමහරක් වෙලාවට නැවතිලෙන මොකද ඩොලර් 15යි එක දවසට. ලාභ නිසා. අපි ඒකත් බුක් කරා. ඒකේ කවුරුත් දැම්මේ නැහැ. ලයිට් නැහැ. ඒක ඇත්තට පිරිසුදුත් නැහැ. හැබැයි අපි ඒකත් සල්ලි දීලා ගත්තා. මොකද ඒ ළමයින්ගෙන් වෙන නිශ්ශබ්දතාවය රකින්න ඕන නිසා. ඉතින් ඒක නිසා මේ සැරේ ඔයගලන්ට හොඳට නිදහස තියෙනවා ඇවිදින්න. හොඳට සක්මන් භාවනාවට දුර යන්නේ නැතුව ළඟ ළඟ තැන්වල සක්මන් භාවනාව හොඳින් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊට පස්සේ මම කියන්න කැමතියි ඇත්තටම අපේ අපි මේ එකතු වුණේ අපි ඒ ධර්ම ඉතාම වටිනා ධර්ම දේශනයක් අපි අහලා ඒ වගේම ඒ මග යන්න භාවනා කරගන්න ඒක නිසා නිශ්ශබ්දතාවය කියන එක අපි මේ කොච්චර කතා කරත් අපි හැම සැරේකම තුන්වෙනි හතරවෙනි දවස වෙනකොට අපිට ආයි කියන්න වෙනවා අනේ කතා කරන්න එපා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා අන්නේ ඒක නැති වෙන විදියට මම ඉල්ලා සිටිනවා මේ සැරේ කොහොම හරි අදිෂ්ඨාන කරගන්න දැන් අද රෑ පුළුවන් කතා කරන්න මොකද අද රෑ පීඩ දෙනවා එක එක දේවල් සෝට් අවුට් කරගන්න ඕන නිසා ඒ වගේම සිල් අරගන්නෙත් හෙට උදේට සිල් දෙන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ සිල් දෙනවා හෙට උදේට හෙට උදෙන් පස්සේ මොනම හේතුවකටවත් ඔයගලන්ට කතා කරන්න අවශ්‍ය නැහැ හැම එකක්ම කතා නොකර කරන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ කෑම පවා හැම දෙයක්ම දැන් මේ මේ කිචන් එකේ හැම දෙයක්ම තියෙනවා තේ හදා ගන්න අවශ්‍ය දේවල් තියෙනවා ඔක්කොම මේ බෝතල් වල දාලා තියෙන්නේ පේන්න තියෙනවා වතුර තියෙනවා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ මේ මේක දැන් ඔයගොල්ලන්ගේ ගෙදර කියලා හිතාගන්න මොකද මේකේ තියෙන ඔක්කොම බඩු ඔයගොල්ලන්ගේ සල්වැලි අරන් එතකොට අපෙන් අහන දෙයක් නැහැ ඒක නිසා තමන්ගේ කියලා හිතාගෙන තේ හදනවන තේ හදාගෙන මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න හැබැයි නිශ්ශබ්දව ගෙදරවල නම් කතා කරනවානේ තමන්ගේ ගෙදර කියලා මේක තමන්ගේ ගෙදර වුණත් කතාව මෙතන නැහැ ඒ වගේ ඊට පස්සේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපි මේ හෝල් එකේ මාලයි කුසුම්නි මම අපි පත් කරලා ඉන්නවා මේ මේ කිචන් එකේ අඩුපාඩු බලන්න. එතන ඒව සොයා බලන්න කියලා. ඒතර ඒ දෙන්න ඒව ඔක්කොම සපයයි එතෙන්ට. හදිසිය හරි ඒ දෙන්න ඒව නොකර තිබුණා හරි ඕගොල්ලන්ට පුළුවන් අර කබඩ්ස් වලින් අරගෙන අඩුපාඩු ගන්න. අර කබඩ්ස් වල ඔක්කොම අපි දාලා තියෙනවා තේ, මයිලෝ, සීනි, පිටි ඒ හැම එකක්ම වගේ තියෙනවා. ෆ්‍රිජ් එකේ කිරි තියෙනවා. සෝයා මිල්ක් තියෙනවා. පාන් තියෙනවා. ඒ හැම එකක්ම ඕගලන්ට පාවිච්චියට පුළුවන් 12න් ඉස්සෙල්ලා. ඒකට අහන්න කාගෙන්වත් යන්න අවශ්‍ය නැහැ. අරගෙන ඒව කරන්නේ පුදුමාකාර නිශ්ශබ්දතාවය රකින්න ඕන කියලා අපි ආරක්ෂා කරන ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි පොතක් කමටහන් ඒක තමයි විශේෂ තවත් වැදගත්ම එකක්. ස්වාමින් වහන්සේගේ දැන් භාවනා කරලා තමන්ට එන එක්ස්පීරියන්ස් දැන් ප්‍රශ්න සාකච්ඡා වෙලාවේදී ප්‍රශ්න අහන එක Tamanට කෙලින්ම අහන්න පුළුවන් ඒක වඩාත්ම හොඳයි. මයික් එක දෙනවා හැමෝටම කතා කරන්න කියලා. ඒකට අපේ ස්වාමින්වහන්සේත් හරි කැමතියි. ඉදිරිපත් වෙලා කතා කරනවා නම්. හැබැයි එහෙම කතා කරන්න බැරි නම් ප්‍රශ්න ලියලා දාන්න කියලා ක්‍රමයක් අපි කල් කරගෙන ආවා. ලියලා අපි බොක්ස් එකට දාලා ස්වාමීන් වහන්සේට දීලා ඒක සාකච්ඡා කරන්න. මේ සැරේ නිස්සරණ වණෙන් ඊට වඩා විධිමත් පිළිවෙලක් සකස් කරලා තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේගේ කාලය අපිට හරි වටිනවා. ඒක අර ඒක අවම කර ගැනීම සඳහා අපර මේ ප්‍රශ්න දැන් එක එක විදියට ප්‍රශ්න අහන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේට ඉල්ලා සිටින්නේ තමන් භාවනා කළා තමන්ට මොකද වෙන්නේ? මොකක්ද දැනෙන්නේ? කියන එක විස්තර කිරීමක්. විස්තර කිරීමක් නෙමෙයි තමන්ට අත්දැකීම් වෙන දේවල් ලියන්න කියලා. අන්න ඒක නිසා අපි අපි පොතක් දුන්න දැන් හැමෝටම වගේ මම හිතන්නේ මම දෙන්නේ තුන් දිනකට මට දීගෙන බැරිුණා අන්තිම සැරේට ආපු හැමෝටම දුන්නා. ඒකේ ඒ පොතේ නම ලියන්න. ලියලා ඊට පස්සේ ඒකේ ඔයගලන්ට එක්ස්පීරියන්ස් මොන හරි එනවනම් ඒ තියෙන ඒවා තමන්ට තියෙන ප්‍රශ්න, අමටහන් ප්‍රශ්න. ඒවා එකේ ලියලා හැමදාම රෑ 10ට අපි ඉවරල යනකොට ලලිතටයි මටයි පොත් ටික දෙන්න. ලියලා තියෙනවා නම් අපි බල කරන්නේ නැහැ ලියන්න කියලා ලියලා තියෙනවා නම් ඒ පොත් ටික අපිට දෙන්න. ඊට පස්සේ අපිට ස්වාමින්වහන්සේ කියලා තියෙනවා. අපිට නිසරණ වණින් එවලා තියෙනවා. ඒ ප්‍රශ්න ඒ කියන්නේ Uh, භාවනා අත්දැකීම් වලින් එන ප්‍රශ්නද එහෙම නැත්නම් මූල ධර්ම ප්‍රශ්නද කියන එක. අපිට අනිත් uh, අපි අපි දෙන්න ඒක බලලා ඒ මූලධර්ම ප්‍රශ්න නම් ඒව පැත්තකට කරලා ඒක වෙනම පෙට්ටියකට දාලා භාවනා අධ්‍යක්ීම් වලින් එන ප්‍රශ්න විතරක් අපි සාමින්හන්සේට uh, පිළිගන්වන්න තමයි සූදානම් වෙලා ඉන්නේ ඒ පෙට්ටියට දාලා. හැබැයි අපි රැයට පොත අරගත්තාම නිින්දට යනකොට අපි ගිහිල්ලා ඒක කියවලා ඒක වෙන් කළා ඊට පස්සේ ඕගොල්ලන් එනවනේ ට්‍රූප් ඩෙන් එකට උදේ හීල් දාණයට ඒ එන වෙලාවට අපිට අපි දෙන්න කියනවා නිශ්ශබ්දව හැමෝම ඉස්සරහ නෙමෙයි ඒ ඒ කෙනාට ඒ කෙනාව වෙන් කරලා මේ ඔයාගේ ප්‍රශ්නේ මෙන්න මෙහිමයි මෙන්න අපි හිතනවා මෙන්න මෙහිම එකක් කියලා ඔයා මොකද හිතන්නේ මූලධර්ම ප්‍රශ්නයක් නිසා අපි මේක අපි වෙනම පෙට්ටියකට දානවා මේක භාවනා එක්ස්පීරියන්ස් එකක් කියලා අපිට හිතෙනවා අපි ඒක මෙහෙම දාලා අපි සාමිනහන්සට බාර දෙනවා කියලා. ඒතර ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ අදහස කියන්නත් අපිට. ඒතර අපිට ඒක සාමිනහන්සෙත් එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන්. මම හිතන මේක හරීම හොඳ ක්‍රමයක් කියලා මොකද සාමිනහන්සේ කාලය උපරිම ප්‍රයෝජනය අපිට ගන්න පුළුවන් වෙන නිසා. ඒක නිසා මේ පොතේ ඕගලන් භාවනා කරන්න හොඳට දේශනා අහන්න හොඳට අහලා ඒ විදිය එන දේවල් ලියලා අපිට පොත දෙන්න රැට. ඊට පස්සේ අපි ඊට පස්සේ අද නම් කරන්න වෙන එකක් නැහැ. හෙට ඉඳලා අපි ඒක පටන් ගමු. ලියන අය තියෙනවා නම් අපිට පොත දෙන්න. ඔදානව තාත්ති. පොතේ මෙහෙමයි. දැන් පොත අපිට දුන්නාම ලලිතා මම පළහැට ගිහිල්ලා අපි දෙන හොරාට රැට එක කියවනවා. කියවලා මේ ප්‍රශ්න මොනවද කියලා බලලා ඒ කොලේ අපි ඉරා ගන්නවා. ඒ ලියපු. ඒකේ ඕ ඒකේ ඉනිෂියල්ස් ටික පොඩ්ඩක් දාලා අපි කවුද කෙනෙක් කෙනා අපිට අඳුර ගන්න. ඒ කොලේ කපලා මම පොඩි පෙට්ටියට දානවා. ගෙනල්ලා දාන්න බෑ කියන එක තමයි තාත්තා කියන්නේ. ප්‍රශ්නය මූලධර්ම ප්‍රශ්න වුණොත් ඒක ඇතුලේ. ඒකයි. ඒකයි අපි හැමෝගෙම ඉල්ලා සිටින්නේ ලිව්වට කමක් නැහැ අපිට පෙන්වන්න කියලා. අපි දෙන්නට විතරයි අනිතට නෙමෙයි. ආ කමක් නැහැ. හැබැයි භාවනාවට අදාළ ඕ. ඕ ඕ. එතකොට ඒ ඒකට දාන ප්‍රශ්න ටික විතරයි අපි ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. එතකොට ඔව්. ඔව්. පුළුවන් පුළුවන්. පුළුවන් ඔව්. ඔව් පුළුවන් තාති ප්‍රශ්න තියෙන්නේ දැන් ඔයාටනේ ඒක ඉන්නේ. ඔයා ඔයා එනවනේ දැන් සාකච්ඡාවට. එතකොට ඔයා එහෙමනම් එතෙන්දී ඔයාට පුළුවන් ඒක මූලධර්ම ප්‍රශ්නයක්ද නැද්ද කියලා බලන්න. නෑ නෑ පොතේ නම ලියනවා පොලේ නම ලියන්නේ පොලේ පොලේ කඩලා දෙන්න ඉතින් ආ ඔව් ඒ කියන්නේ පොත පොතෙත් නැතුවනේ ඔව් තාත්තී එතකොට ඔයා ඒක එහෙනම් කරන්න වෙනවා මේ ඔයා එතකොට මේ ප්‍රශ්න ටික ඒකේ පිටියට දාපු ප්‍රශ්නවල අපි දකින්නේ නැහනේ දැන් ස්වාමිනාහන්සේලාගේ මිශ්‍රණවනේ අදහස උනේ ඒක මුලින් අපි මේ ප්‍රශ්න වෙන් කරන්නේ ඒක නිසා එහෙම එහෙම ප්‍රශ්න මේගොල්ලන් දාලා තිබුණොත් එහෙම ඔයා කියවන වෙලාවට ඒක බලන්න. නේද? එහෙම බලලා මේ ඒ ඒ ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියලා කියමුනේ. අනි සමාමින සාමිනහස මං පඬිත්වයක් කතා කරන්න එහෙම එහෙම හොඳයිද ස්වාමීන් වහන්සේ? එහෙමනම් කොහොම හරි එහෙනම් ඔයාලා පොතේ ලියලා දෙන්න. එහෙනම් අපි දෙන්න බලන්න නැතු ඉන්න සම්මා. අපි මේ බැලුවේ අපි දෙන්න ටිකක් අපි බලන් හිටියේ අපි දෙන්න මේ ලොකු කමක් ගන්න කියලා සම්මා. හරි සාමයට කියන කිව්වා. එතකොට එච්චරයි ඉන්න බලන්න. එච්චරයි ආ අනිත් එක ප්‍රශ්න ලියනකොට මේ පැහැදිලි අකුරෙන් ලියන්න. ඒක හරීම අවශ්‍යයි. මොකද අපේ මහත්තයා කියවන්නේ මහත්තයා <laughs> මට කිව්වා අකුරු කියවන්න බෑ කියලා. සමහරක් ඒවයි. <laughs> ඒක නිසා අනේ කරුණාවෙන් මං කිව්වේ මේක හොඳට හොඳට අකුරෙන් ලියලා ලියන්න ප්‍රශ්න ලියනකොට. එතකොට මයික් එක මේ මමත් නම් හිතන වැරදි දන්නේ මයික් එක අල්ලනකොට කට මේ රෝහණ කොච්චර කොච්චර දුරද? අඟල් 3-4ක් විතර ඉස්සරහින් අල්ලන්නලු මෙහෙම. මොකද එයා රෙකෝඩ් කරන නිසා මෙහෙම ඉස්සරහට කියලා කතා කරන්න. ආ මේ වගේ තියාන ස්වර්ණාංශික මුණ දිහා බලන්න කතා කරොත් මට ඒක රෙකෝඩ් වෙන්නේ නැහැ මිහාට. අනේ ඒක හරීම වැදගත් එකක්. ඊට පස්සේ ඔව් ඔය ඒක තමයි. දැන් මගේ අපේ ඇත්තටම ප්‍රධානම දේ තමයි නිශ්ශබ්දතාවය රකින්නගෙන මේ හැම දෙයක්ම බොහොම මහන්සිලා මේව කරේ ඒක රකින්න රැකගෙන මේ වැඩ කටයුතු කරගෙන යන්න. මේ වගේ දේශනාවක් මේ වගේ භාවනා මේ අනුශාසනයක් අපිට කවදාවත් හම්බෙන්නේ අපිට මේ අවුරුදු දෙකකට සැරයක් හම්බෙන එක හරීම අමාරුවෙන් අපි පුදුමාකාර වමනාකින් බලාපොරොත්තු වෙලා හිටපු එකක්. ඒක නිසා මේ දවස් 10 මම ඉල්ලා සිටිනවා පුළුවන් තරම් නිශ්ශබ්දතාවය රකින්න කියලා. ඒකට අපේ ස්වාමින් වහන්සේ කියපු එකක් මම මතක් කරනවා. ස්වාමින් වහන්සේ කියනවා තමන්ගෙන් නිකුත් වෙන ශබ්දවලට අහුම්කම් දෙන්න කියලා. ඒක කරෝතින් කාගේවත් සද්ද ඇහෙන්නෙත් නැහැ. තමන් සද්ද කරන්නෙත් නැහැ. ඒ දෙකම ඉෂ්ට වෙනවා කියලා මට හිතෙනවා. ඒක නිසා හැමතිස්සෙම මෙතනින් නැගිටලා යනකොට බොහොම හිමින් සීරුවේ කලබලෙන් නැගිටලා යන්නේ නැතුව හිමින් සීරුවේ මොකද සතියනේ අපි වඩන්නේ. ඒක තමයි ප්‍රධානම දේ. ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්නේ සතිය. සතියෙන් කරගෙන යන්නේ හෙට උදේ ඉඳලා. මම අද නම් කියන්නේ ඒකට 100ට 200ක්ම උනන්දු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. නැගිටිනකොට සතියෙන් නැගිටින්න ඇවිදිනකොට සතියෙන් ඇවිදින්න තේ එකක් මෙතන ගිහිල්ලා ඒක තේ බොන වෙලාවෙ වුණත් මම කියන්නේ කිසිම කෙනෙක් එක කතා කරන්න එපා. Tamanට තේ හදාගන්න හැම දෙයක්ම දීලා තියෙනවා. ඒක නිසා තේ හදාගත්තා බිව්ව දෙන්නෙක් එකතු වෙලා කිසිම තැනක කතා කරන්න එපා. ඒක මම ඉල්ලා සිටිනවා 100ට 200ක්ම රකී කියලා. ඒක නැත්තම් මෙච්චර මේ මහන්සියලා කරපු එකේ කිසිම වැඩක් අපිට වෙන්නේ නැහැ. ඒ වගේම මම තවත් එකක් මගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ගිය සැරේ කම්ප්ලේන් කරපු ඒවා වගේක් වෝකින් මෙඩිටේෂන් වලට ගියහම මේ ඈතට හැමෝම එක තැනක් වෙන් කරගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒක හරි හොඳ දෙයක්. මොකද එයාට ඒක පුරුදු නිසා. සමහරක් අය කියනවා සමහරක් අය ඒක හරහා යනවා කියලා. එයාට ඒක ඩිස්ටර්බ් වෙනවා කියලා. ඉතින් පුළුවන් තරම් අන්න ඒව බලන්න කියලා මම කියනවා. කවුරු හරි ඇවිදිනව නම් තැනක එතනින් පොඩ්ඩක් මෑත් මොකද ගොඩාක් ඉඩ තියෙනවා මේ වගේ කැම්ප් එක පුදුම තැනක්. හරි ලස්සනයි. ඇවිදින ඕන තරම් තියෙනවා. හැම තැනකම. ඒක නිසා කිසි කෙනෙකුට හානි නොවන විදියට ඒ තමන්ගේ මේ ඇවිදින තැන සකස් කරගෙන අනිත් එක්කෙනාට සද්දයක් ඇහෙන්නේ නැති විදියට යන්න. ඒ වගේම තවත් එකක් තමයි මෙතන කතා නොකරට කැලෑවට ගිහම කතා කරන ඒවත් අපිට දැනගන්න හම්බුණා. ඉතින් හදිසිය මොන හරි පාරක් අහනවද දන්නේ නැහැ තමයි. හැබැයි එහෙමවත් අහන්න එපා කියලා මං කියන්නේ. ඒක ඒ කියන්නේ මේ ළඟට ගියාට කවුරුත් බලමත් වෙන්නේ නැහැ. ඉතින් ඒවා ඒක හොඳින් කරගෙන අනිත් අයටත් හානියක් වෙන්නේ නැතුව කිසිම දෙයක් කතා කරන්නේ නැතුව ඒ වැඩේ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ සංවිධායක පුතාලා දූලා මල්ලිලාගෙන් මම ඉල්ලා සිටිනවා සංවිධානයේ සම්බන්ධයෙන්වත් මේ හෝල් එකේදී අපිත් එක්ක කතා කරන්න එපා. කිචන් මේ කිචන් එකේදීත් අපිත් එක්ක කතා කරන්න එපා. අපි ඒකට වෙලාවක් දීලා තියෙනවා, තැනක් දීලා තියෙනවා ට්‍රූප් ඩෙන් එකේ. අපි හතර දෙනා ලලිතයි මමයි සමන්මලී නිල්මිනි උදේ ඉඳලා එක වෙනකන් එතන ඉන්නවා. ඒ වෙලාවේ ඇතුළත අපි සංවිධානය අපිට ඇත්තට මේගොල්ලන්ගේ හරියට උපකාර තියෙනවා. ඉතින් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මෙහෙදී අපිත් එක්ක කිසිම දෙයක් අහන්න යන්න එහෙම නැතුව අපි ඔක්කොමලා එකතු වෙලා එතන කතා කරමු. මොකද අනිත් අයට අපි කතා කරන්න ගියොත් මෙතන ශබ්ද අනිත් අයත් කතා කරන පටා ගැනීමක් වගේ වෙනවා. තව කෙනෙක් කතා කරනවා දැක්කහම අපිටත් හිතෙනවා කතා කරන්න. ඒක මගෙත් හිතෙනවා. ඒක නිසා අපි මේ මේ මෙඩිටේෂන් හෝල් එකේ මේ අවට කිසිම තැනක කිසිම දෙයක් ගැන කතා කරන්නේ සංවිධානය සම්බන්ධයෙන් group den එකේදී කතා කරන්න පුළුවන්. ඔව්. දැන් ඕගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මොන හරි දැනගත යුතු දේවල් තියෙනවා නම් Oh. Mm. ඔව් oh. oh, හරිම ආරක්ෂිතයි. නෑ කැබින් එකට ටොයිලට් එක ලොක් කරන්නේ නෑ නංගි. නිකන් දොර ලොක් කරයි ඉසරේ. ආ එහෙනම් දැන් කරන්න එපා මේ අපේ නෝනලා හතර දිනක් ඉනවා දැන්. මං හැමෝන්ටම ටෝච් ගේන්න කියලා තිබ්බා. ගේනාවේ නැත්තම් ඉල්ලන්න අපෙන් අපි ළඟ තියෙනවා. ඔව්. කොහොමත් ওই හතර දෙනා එනකොට දෙන්නෙක් විතර එකට එන්න. මෙහි හරිම ආරක්ෂාවයි. ඒ අතින් බය වෙන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ඒ වුණත් හැම දෙයක්ම වෙනස් වෙනවනේ නේ. ඒක නිසා මේ ඒක බලන්න. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආ කතා කරන්න එපා කියලා කිව්වට මොනවා හරි අසනීපයක් මොනවා හරි තියෙනවා නම් කතා නොකර ඉන්න එපා. හැබැයි හැමෝටම කියන්න යන්නත් එපා. ළඟ ඉන්න එක්කනට කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියයි. එතකොට අපි ඒක බලනවා. මොකද මෙහි ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එක විනාඩි 30 දුර. මොන හරි හදිසියක් තියෙනවනම්. ආ ඔව්. ඔව්. අනිත් එක මෙතන අපි පොතක් තියලා තියෙනවා. thank you සමන්වි. මේ පොතක් තියලා තියෙනවා ඕගොල්ලන්ට මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් කඩෙන් ගෙන්න ගන්න හරි මොන හරි අමතක වෙලා ඇවිල්ලා හරි ඒකට පොතක් තියලා තියෙනවා. ඒ පොතේ ලියන්න. අපි හැමදාම හැම වෙලාවෙම පොත බලනවා. හුඟක් පුළුවන් හැම වෙලාවකම. ඒ වගේම ඒ අවශ්‍ය දේ ගෙනල් දෙන්නත් බොහොම ඉක්මනින් සපයනවා. මේ බොහොම ළඟයි කඩ මණ්ඩිය. ඉක්මනින් සපයනවා. ඒක නිසා ආව මේ සැරේ මේ සෑන්ඩ් ෆ්ලයිස්ලා ටිකක් වැඩි වෙලා ඉන්නවා. ගිය සැරේ නම් ඉතර හිටියේ නෑ නේද? ඔව් ගිය සැරේ හිටියේ නෑ. මේ සැරේ ටිකක් වැඩි වෙලා ඉන්නවා. ඒක නිසා අපි මේ මෙතන මෙන්න මේ මොකක්ද ටිකක් ගහගන්න කියලා ගෙනල්ලා තියෙනවා. ඒක ගැහුවාමත් හොඳයි. ඊට පස්සේ ඉටිපන්දම් වගේක් ගෙනල්ලා තියෙනවා. ඒවා පත්තු කරනවා අපි නිතරම තැන් තැන්වල. ඒකටත් එනවා අඩුයි. ඕගලන්ට ඕනේ නම් ඒවා ගෙනල්ලා දෙන්න අපිට ඒක ගෙනල්ලා දෙන්නත් පුළුවන්. ඔව්. කාමරවල පුළුවන් තරම් ජනෙල් වහලම තියන්න. මේ දවස්වල සෑන් ෆ්ලයිසන්. ඔව්. අනිත් එක මේ කැබින්ස් ඇතුලේ මම මේ සැරේ දැම්මේ අඳුරන අඳුරන අය නෙමෙයි නිකන් ඒ විදියට දෙන්න දෙන්න දාලා තියෙන්නේ. හැබැයි කොහොම දැම්මත් සමහරෙක් අය අපිට කියලා තියෙනවා අල්ලපු කැබින් එකේ කතා කරන ශබ්ද ඇහිලා තියෙනවා කියලා. ඉතින් ඒක කරුණා ඒක නොකරම ඉන්න කියලා මං කියනවා. මොකද කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැම දෙයක්ම සපයලා තියෙනවා. හැම දෙයක්ම සූදානම් වෙලා තියෙනවා. ඒක නිසා හෙට ඉඳලා මම බලාපොරොත්තු වෙනවා කිසි කෙනෙක් 20 වෙනිද වෙනකන් කතා කරන්නේ නැහැ ධර්ම සාකච්ඡාවේදී අරින්න. හොඳට නිශ්ශබ්දව ඉන්න කියලා හැම ඉල්ලා ඔව් අවශ්‍යතාවයේ ලියනකොට නමත් ලියන්න තමන්ගේ නම. ඒක එතකොට අපිට යාට ඒක අවශ්‍ය දෙක ගෙනල්ලා දෙන්න පුළුවන්. ආ රෙදි සෝදන එක ගැන දැන් අපේ මෙතන වොෂින් රූම් එක තියෙන්නේ මේ ලේඩිස් ටොයිලට් එක දකුණු පැත්තෙන් ඒකේ තියෙන වොෂින් මැෂින් එක තියෙනවා ඩ්‍රයර් එක තියෙනවා අපි වොෂින් පවුඩර් ගෙනල්ලා තියෙනවා ඒවා අරගෙන තමන්ගේ රෙදි සෝද ගන්න පුළුවන් ඒකත් මම ඉල්ලා සිටිනවා ලන්ච් පැය දෙකේදී. ඒ කියන්නේ 11 ඉඳලා 1 වෙනකන් කාලය තියෙනවනේ. ඒ කාලය ඇතුළත ඒක කරගන්න කියලා. රයිරෙහිකුත් තියෙනවා. එතන මේ පහසුකම් ඔක්කොම තියෙනවා. එතන කරගන්න. ඔව්. රෑටද මේ දවස්වල හැබැයි බන්දුල මේ හරිම එළියයි. පහ වෙනකොට එළිය වැඩි. ඕ අපි තුනහමාරට නැගිටින්නේ. තුනහමාරට නැගිටලා ඇඳ පැලඳගෙන එළියට එනකොට එළිය වැටලා. ඔව්. ඔව් එළියව දාලා. එළියව දාලා තියෙන්නේ. එලි එලිය දාලා නේද රෝණ? එලිය එළිය දාලා දාති තියෙන. පාරෙත් තියෙන. ආ ඔරයටත් කරගන්න පුළුවන් වශින්න ඕන්න. හැබැයි කතා කරන්න යන්න එපා. ඔව් ඔව් ඔව් ඔව් කොහොම හරි තමන් තමන්ගේ ළඟ ඉන්න අය ගැන ඇහැ ගහගෙන ඉන්න කතා නොකර. තාම මොන හරි තියෙනවද ඔයගොල්ලන්ට? ඇහිය යුතුයි. එහෙනම් ඕගොල්ලන් මේ දවස් 10 මං හිතනවා හැම දෙයක්ම වගේ කියුණා කියලා. කියවුනේ නැත්තම් හැබැයි අහන්නත් එපා මොකද කතා කරන්නේ මේ <laughs> පොතේ ලියන්න මොන හරි තියෙනවනම් ඒක අපි බොහොම ඉක්මනින් බලන්නම් කරලා දෙන්න මොන හරි තියෙනවනම් මම ඉල්ලා සිටිනවා මෙතනට අපි ආවේ හොඳ කරන්න නෙමෙයි වඩා හොඳ කරන්න අපි සාමින්හස කියන එකෙන් ඒක නිසා සෙල්ෆිෂ් වෙන්න වෙනවා ටිකක්. ගිය සැරේ අපිට දවස් 18ක් තිබුණා. මේ සැරේ දවස් 10 නිසා අපි ගොඩාක් දේවල් හිතුවා. මේ දවස් 10 කොහොමද උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. ඒක නිසා ඕගොල්ලන්ට වැඩක් කියලා දීලා තියෙන්නේ টয়ලට් සුද්ධ කරන එක විතරයි. ඒකත් දවස් දවස් 10ටම එක දවසයි හම්බෙන්නේ විනාඩි 15ක විතර වැඩක්. අපි හොඳට සුද්ධ කරලා තියෙන්නේ හැමදාම කරනකොට ඒක ගොඩක් වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් මහන්සි අරගෙන ඒ ලස්සන ධර්ම දේශනාවට අහුම්කම් දීලා ධර්ම සාකච්ඡාවටත් හොඳට හුම්කම් දීලා ඒ සතිය වඩන්න උනන්දු වෙන අපේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව මේක අපිට ලැබෙන ජීවිතේ ලැබෙන වටිනාම කාලය කියලා හිතාගන්න මම නම් හිතන්නේ එහෙමයි. ඒක නිසා අපිටත් ඕගොල්ලෝ නිශ්ශබ්දව හිටියොත් එහෙම අපි උදේවරුව අපිට වැඩක් තියෙනවා. හැබැයි අපිට හවසරු හොඳින් කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මොකද අනේ මේ කට්ටිය හොඳට හිටියානේ කියලා නිශ්ශබ්දතාවයෙන් රැක්කනේ කියලා. ඒ නිසා ඒ ඒ ශක්තිය අපිට දෙන්න. ඒටත් අමතරව මම කියන්නේ මෙතන බුදු පියාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. මහා සංඝරත්නය වැඩම කරලා ඉන්නවා. එතකොට ධර්ම රත්නයක් තියෙනවා මෙතන. ලස්සන ධර්මයක් අපිට ඇහෙනවා. ඒතකොට ඒ තුනටම අපි ගෞරව කරනවා කියලා කියන්නේ මම හිතන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි පිරිකර පූජා කිරීමක් නෙමෙයි මොනවත් නෙමෙයි නිශ්ශබ්දතාවය රැකීමමයි සතිමත් වීමමයි ඒකට මම ඉල්ලා මේ දවස් 10 ප්‍රයෝජනය ගන්න කියලා මම බැගාපැත්ව ඉල්ලනවා ආදරෙන් ඉල්ලනවා ආයි මට දවස් දෙකකින් විතර කියන්න ඉඩ දෙන්න එපා මට ගිය සැරේ කියන්න වුණා. මොකද කීප දෙනෙක්ට කරදරයක් වුණා මේ ඒ ශබ්දතාවය නැති නිසා කතා කරපු නිසා මේ සැරේ මම හිතනවා මේ නංගිලා මල්ලිලා ඔක්කොමලා ඒක ඉෂ්ට කරයි කියලා. කතා නම් කරන්න එපා. අපි මේ පැදුරක් එල්ලලා දීලා තියෙනවා. ඒක මෙහෙරෙදි අපි පාවිච්චි කරලා නැහැ. අපි ගෙවල් වලින් ගෙනාපු රෙදි මැච් වෙන්නේ නැහැ පාට. හැබැයි පිරිසිදුයි. හොදලා කියලා. ඒ වගේම අපි පොල් සම්බලයක් හදලා පරිප්පුවක් හදලා උණුනේ බත් ටිකක් දෙනවා. ඒක කාලා මේ ස්වාමීන් වහන්සේට ගෞරව කරලා සතිමත් වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා කතා නොකර දවස් 10 මං හිතනවා ගොඩාක් හොඳට ඔයගලන්ට මේ සසර දුකෙන් මිදෙන්න ශක්තියක් ධෛර්යයක් ලැබෙයිම කියලා මට විශ්වාසයි. ඒකට මොකද ඒ විශ්වාසය තියෙන වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ඕගොල්ලෝ ඕමනාවෙන් ඇවිල්ලා තියෙන මෙතෙන්ට. මග ගෙවාගෙන, එයා ටිකට් ගෙවාගෙන, අපේ ෆී එක ගෙවාගෙන. ලොකු වියදමක් දරලා. මෙතෙන්ට ආවේ අපේ ස්වාමින් වහන්සේගේ බණ අහන්න අවශ්‍යකම නිසාමයි. එහෙමනම් ඒක අපි ඉෂ්ට කර ගැනීම අපේ අපේ අතේ තියෙන්නේ. ස්වාමින් වහන්සේ අපිට ලස්සන ධර්මයක් දේශනා කරයි හිත ඉඳලා. ඉතින් ඒකත් අපි හොඳට අහගෙන ඒ ආද ඒ කමඨාන් උපදේශ අනුව භාවනා හොඳට කරගෙන සතිමත් වෙලා ඒක ඉත සිතින්ම ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියලා මම ඕගලන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ස්වාමින්වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිතේ ඉඳලා අපිට මේ ලස්සන ධර්මයේ දේශනා කරන්න. අපි පුන පුනා හිටියා මග බලාගෙන හිටියා. අපි ඉන්ටර්නෙට් එකෙන් ඇහුවට අපිට ඒක ශක්තිය මදි වගේ කියලා හිතෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ අපිට ඒ ධෛර්යය අපිට ලැබෙනවා. අපි හැමදෙනාගේම ශක්තියත් එක්කම බණ භාවනාත් අපි කරන්නම් ස්වාමීන් වහන්සේ අපි පොරොන්දු වෙන්නම් අපි හොඳින් කරනවා කියලා. අපි හොඳින් සතිය වඩනවා කියලා. හැමදෙනාම වෙනුවෙන් මම පොරොන්දු වෙනවා මේ දවස් 10 ඇතුළත අපි උපරිම ප්‍රයෝජනය ලැබෙනවා ස්වාමීන් වහන්සේ ඉන්නේ පහසුවෙන් නෙමෙයි මග ගෙවාගෙන දුර ගෙවාගෙන ප්ලේන් එකේ එක තැනකට වඩිනවා නෙමෙයි දැන් කීපයකට වැඩම කළා. ආපු දවස් ඉඳලා වැඩ පටන් ගන්නවා. එච්චර මහන්සියක් වෙලා ස්වාමීන් වහන්සේ වඩින්නේ. හැබැයි හැමදාම hina වෙලා ඉන්නේ. ඒ කිසිදා මහන්සිද කියලා ඇහුවාමත් මහන්සියක් ගැන කවදාවත් කියන්නේ මොකද ඒ තරම් ආසයි අපිට සතිය ගැන කියලා දෙන්න. ඉතින් එහෙම එන ස්වාමින් වහන්සේ නමකට අපි අපි ගෞරව කරන්න ඕනේ. ඒ කරන ගෞරවය එකම ගෞරවය තියෙන නිශ්ශබ්දතාවය විතරම. සතිය වඩන එක විතරම. ඒක නිසා ඔයගොල්ලෝ හැමෝම පොරොන්දු වෙන්න හිත ඉඳලා කිසිම කතාවක් නැහැ. අන්න තියෙනවා, ඉදිය ගන්න තියෙනවා. ලස්සන ධර්මයක් ඇහෙනවා. Tamanට තියෙන ගමන යන එක විතරයි. ඒක නිසා මං ඉල්ලා සිටිනවා ආයෙම සැරයක් නැවත වරක් ඉල්ලා සිටින්නේ මට ආයි කතා කරන්න ඉඩ තියන්න එපා. නිශ්ශබ්දතාවය රකින්න ආපු වැඩේ හොඳින් කරගන්න. අපේ ස්වාමීන් වහන්සේට ගෞරව කරන්න. අනිත් මහා සංඝරත්නයටත් ගෞරව කරන්න. අපේ නායක ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට කිව්වා. හැමදාමත් කියනවා. නායක ස්වාමීන් වහන්සේ මං ඒකත් මට කියන්න හරි ආසයි. අපි ක්‍රයිස්ට් චර්ච් පන්සලේ භාවනා වැඩසටහනක් අපේ නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පටන් ගත්තා. පළවෙනි එකට අපි ගියා. ගියහම එතන ක්‍රයිස්ට් චර්ච් වල දරුවෝ ටිකක් හිටියා. අපි දමජීව සාමිනහසගේ බණ දාලා අහමු කියලා තමයි පටන් ගත්තේ. අපි මේ බණ අහලා ඉවරලා හැමෝගෙම ඉතින් අපිට ඕන නිසා දාපු නිසා අපි හව පුතේ ඔයාලා කමක් නැද්ද මේක? එතකොට අපේ නායක සාමිනහස කිව්වේ මම නම් කැමතියි දමජීව සාමිනහසගේ බණ අහන්න කියලා. ඒක අපිට හරි සතුටක් වුණා. ඒ අනුව අනිත් අයත් ඉඳන්ගෝ ඔව් ඔව් කියලා දැන් මේ ඒ භාවනා වැඩසටහන බොහොම ලස්සනට කරන් යනවා ක්‍රයිස්ට් චර්ච් පන්සලේ. අපිට යන්න වෙන්නේ නැහැ මොකද පැය පහක් දුර නිසා. අපි පළවෙනි එකට ගියා. ඉතින් ඒකේ ශක්තිය මට හිතෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේ සතිය අවශ්‍ය තැනට සතිය ලැබෙනවා කියන එක. ඒකට ලස්සන ක්‍රමවේදයක් අපිට සලකලා අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ, අපි ගුරු පියාණන් වහන්සේ ඒ ක්‍රමවේදය ලෝකේ කොහෙවත් මම නම් දැකලා නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා ඒ ඒ වැඩ සටහනට සහභාගී වුණ ඔබ හැමදෙනාම සාර්ථකව කරගන්න, ශක්තිය ධෛර්යය ගන්න, වීරිය ගන්න, ඒක කරගන්න. ඒක තමයි කරන්න පුළුවන් එකම පිරිකරජාව. අපේ ස්වාමීන් වහන්සේට ඒ වගේම මහා සංඝරත්නයට. සාදු සාදු සාදු තෙරුවන් සරණයි. හොඳයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මට තියෙන කාරණා දෙකක් අහගෙන ඉන්නකොට මට හිතුණා සුද්ධ කරලා දෙන්න ඕනේ කියලා එකක් තමයි අපි මේ ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් අල්ලනෝන කතා කරපු විදිහට අපේ ලලිත නෝනත් අල්ලනෝනත් ඒක තෝරනවා භාවනාවට අදාළ ප්‍රායෝගික ප්‍රශ්න තියෙන කියලා මම පොඩ්ඩක් තව බුරුලක් දෙන්න කැමතියි අපි හෙට උදේ ලොකු සංසය සීල් සමාදන් කරනවා. එතකොට යම් කිසි කෙනෙකුට ඒ තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව විස්තර දැනගන්න ඕනේ නම් අපි ඒකටත් ධර්ම සාකච්ඡාව දීඩ දෙනවා. දෙක හෙට ඉඳලා අපි ධර්ම දේශනාවක් කරනවා. එතකොට මේ දේශනාව සම්බන්ධ යම් ප්‍රශ්න එනවනම් ඒක පෙනෙන්නේ මූල ධර්ම ප්‍රශ්න වශයෙන්. නමුත් අර දේශනාවට සම්බන්ධ නම් අපි ඒකත් ඒ ඇතිය යුතු ප්‍රශ්න ගන්නට වැටෙනවා. ඊට අමතරව කමඨාන් සුද්ධ කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අපේ නිසන්න වනේදී මම පටන් ගන්නකොට කරන කතා විදි කියන එකක් තමයි මේක ධර්ම ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලක් වෙනවා. ධර්ම සාකච්ඡාවක් වෙනවා. පොදු කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා. ඉතින් මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී අපි ඇත්තටම පියවර 3ක් 4ක් ඉතාමත්ම සාර්ථකව ඉදිරියට තිබ්බා. ඒ නිසා අපිට සෙනඟ වැඩි වුණාට කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්නයක් නොවන මේ කොදු කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රම අපි ලෝකෙට අඳුල්ලා දුන්නා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ඉස්සන්වනේ <clears throat> හදනකොට ප්‍රධාන සාකච්ඡාවකදී කතා කරලා බැලුවා අපිට එක කෙනෙකුට කී දෙනාද යෝගාවචරයෝ හසුරවන්න පුළුවන් කියලා. මම හිතියේ 30ත් 40ක් අතර ගාණක් කියලා. ඊට පස්සේ අපි 60කට කොහොම හරි අපේ මේ භාවනා මධ්‍යස්ථානයේ හැදුවා. හදනකොට අරුණ මහත්තයා මයිත් එක්ක බොහොම ළඟ ඉඳලා කටයුතු කරලා කිව්වා. <clears throat> දැන් ස්වාමීන් වහන්සේ 30 පැන්නා, 40 පැන්නා. එතකොට එක්කනාට එක්කනාට ඉස්සර අපි හම්බෙලා කතා කරේ. මෙහෙත් කෙරුවේ එහෙමයි. ඊට පස්සේ අකමැත්තෙන් ඇත්තටම හිටපු හුඟ දෙනෙක් දුර්මුඛ වුණා. ඒ තියදී අපි පොදු කමටහන් සුද්ධ කිරීමට ගියා. එතකොට අපි රිට්‍රීට් 60ක් විතර කරලා 100 වෙනකොට අර ගාන ටික ටික වැඩි වෙනකොට අපි නීති පද්ධතියක් හැදුවා. කමටහන් සුද්ධ කරනකොට මෙන්න මේ මාතෘකාවල විතර අපි සාකච්ඡා කරන්නේ අනික් ප්‍රශ්න ගන්න නැහැ කියලා. එතකොට මේ ප්‍රශ්න තෝරන වගකීම වැඩමුළු සංවිධායකට බාර දුන්නා. ඒතර දුලිප් මහත්තයා වගේ කට්ටිය කිව්වා ඇයි සාංශි යාට තියෙනවද අයිතියක් එහෙම සාකච්ඡා කරන්න අහන කෙනෙකුට අහන්න අයිතිය තියෙනවා කියලා දැන් ප්‍රේම මහත්තයා ගොඩක් කලාටම කිව්ලි ඒ අහන්න තියෙන අයිතිය පිළිවෙන් කරන සටනක්. ඊට පස්සේ යම් ප්‍රශ්නයක් ප්‍රතික්ෂේප වුණා නම් ඒ තෝරන දෙන්න වග වෙන්න ඕනේ. ඒක දැන් මෙතනදී සාකච්ඡා වුණා. ඒ වෙනකොට මම තොර විවෘත කළ දුන්නා මේ සීලය සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවනම් දේශනා කරන ධර්ම පිළිබඳව නැත්නම් ධර්ම දේශනා සම්බන්ධ මොනවද ප්‍රශ්නක් තියෙනවනම් තමන් සාක තමන්ගේ භාවනා පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා අපි ඒ ටික අරගන්න. ඒකෙදී අපි මේ පටන් ගන්නකොට මෙල්බන් වලින් අපිට දුන්නා ව්‍යවස්ථා හතරක්. එකක් තමයි ප්‍රශ්න කීයක් තියෙනවද කියලා සභාගත කරනවා. ඒකෙන් ප්‍රශ්න කීයක් භාවනාවට අදාළද කියලා සභාගත කරනවා. ප්‍රශ්න කීයක් ධර්මදේශනාවට සම්බන්ධයි කියලා කියනවා. ප්‍රශ්න කීයක් සීලයට සම්බන්ධයි කියලා කියනවා. ප්‍රශ්න කීයක් ප්‍රතික්ෂේප කරාද කියලා කියනවා. එතකොට මුළු සභාවම දන්නවා අපිට තියලා තියෙන පැයේ හෝ එකමාරේ කොහොමද මේ කාලේ ගත වෙන්නේ කියලා. ඉතින් ඒ අතරමැදදී මගේ තියෙන ওই මහා නපුරු ගතියක් ප්‍රශ්න අහපු කට්ටිය සභාවට කැඳවනවා. අපි කියන්නේ උසාවියට කැඳවනවා අයියා. එළියට යන තොරතුරු මදිනම් කැඳවනවා. ඉතින් ඒකෙදි සම්පූර්ණ අයිතිය තියෙනවා Tamanට නිර්නාමිකව උත්තර නොදී ඉන්න. හැබැයි මම එහෙම වුණොත් කියනවා කරුණාකරලා නැවත ලියන්න. මෙන්න මේ කරුණු ටික දාලා කියන්න. එතකොට මම සභාවට ගන්නවා කියලා. කවුරු හරි පැමිණෙනවා නම් ඒ කෙනාට මම පොඩි චොක්ලට් එකක් සීන් බෝලයක් දෙනවා. එයාට කැමති ප්‍රශ්නයක් අහන්නත් ඉඩ දෙනවා. ඒ ඒ හරස් ප්‍රශ්න අහන එකේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඉතින් ඒක තායෝගිතාම වැදගත් වෙලා තියෙනවා. මට පේනවා දැන් මං එන්නේ ඉස්සෙල්ලා නිස්සාරණ වනේ 92ක් දක්වා සෙනඟ වැඩි වුණා. දැන් අපි මුළු ශාලාවම පිළිලා. එතකොට මේ වගේ ක්‍රමයක් නැතිවුණා නම් කොහොමඩක්වත් කරන්න බෑ. ඉතින් 92ම ඔසවලා තියාගෙන ඉන්න පුළුවන් තරමේ ලොකු සංවිධානයක් එතන තියෙනවා. ඔක්කොම ඇඩ වෙලා තියෙනවා. ඒ නිසා වැඩමුළු සංවිධායකයෝ දැන් යම් ප්‍රමාණයකට ඒ මගෙන් සිද්ධ වෙන්න යම් යම් කාර්යභාරයන් වගකීමෙන් අරගෙන වැඩමුළුවට සම්බන්ධ වෙන අයට මූලාශ්‍රයක් වශයෙන් පෙනී හිටිනවා. ඒ අනුව වැඩමුළු සංවිධායකව 40ක් විතර ඉන්නවා නිසන්නවනේ දැන් අපිට රටකට ගහන්න පුළුවන්. ඒ ඒ ශක්තියෙන් තමයි අපි සත්‍යපාසල ක්‍රියාත්මක කරේ. ක්‍රියාත්මක කරනකොට අපි වැඩමුළු නායකයන්ගෙන් ඉල්ල හිටිනවා ඔයගොල්ලෝ ගාව තියෙන මේ ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නයක් උත්තර දෙන්න සංවිධානය කරන්න මේ වගේ නිස්සද්ද කරන්න තියෙන ඒ ශක්තිය. ඒ හදාගත්ත එක අපි ස්කෝල වලට ගිහිලා ළමින්ට කියලා දෙමු කියලා මුත් ඒ 40න් 16යි 17යි ඒ වැඩේට දක්ෂ වුණේ. අපි කිව්ව සත්‍ය පාසල වගේ එකට දක්ෂ වුණේ. ඉතින් අපි ඒක තමයි මූලික මේ අපේ සීඩ්ස් බවට පත් කරගත්තේ. ඉතින් ඒ නිසා මේක ටික ටික ටික ටික අර විදිහට පැතිරලා යනවා. ඉතින් ඒකෙදී ඔය ප්‍රේම මහත්තයා කතා කරනවා වගේ නැත්නම් නිසරණවණේදී ඒ ප්‍රශ්න කරා වගේ අර කෙලින්ම අහන්න තියෙන අනිර්ණාමකව ඉන්න තියෙන අවස්ථාව ගිලී යෑම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. නමුත් සෙනඟ වැඩි වෙනකොට අපි හරියට දෙපැත්ත ඉරි දෙක නැත්තම් අපිට මේක ඉවරයක් කරගන්න හම්බෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි මම පුද්ගලිකව දැකපු දෙයක්. වෙන තැන් වල භාවනා ක්‍රම පිළිබඳ ප්‍රශ්න කරන්න ගියාම මම සමහරට විවේචනාත්මක වචන කතා කරනවා. ඒක මගේ චරිතයට හොඳ නැහැ. හරි මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනච මම මේ ප්‍රශ්න එනකොට කියනවා කරුණාකරලා මේ ප්‍රශ්න මෙතෙන් ගන්න එපා. අපි තේමාවක් දීලා තියෙනවා. අපි මේ සීලයක් දීලා තියෙනවා. අපි ප්‍රශ්න අහන ක්‍රමයක් දීලා තියෙනවා ඒකට අදාළ නම් අපි ගනිමු කිය. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව ඒ කාට හරි එහෙම මම මේ අදහස් බලනවා කරනකොට කියලා තියෙන ටිකක් හැර වැඩි මෙතන මේ තියෙන නීති පද්ධතිය. එහෙම හරි කළා කමන්නේ අපිට නිසද්දභාවය රකින්න පුළුවන් හොඳයි. ඉතින් ඒකෙදී අඩුපාඩුවක් වුණා නම් ඒකට මමයි වගේ කියන්න ඕනේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා ප්‍රශ්න අහන වෙලාවේදී සැසිවාරයේදී ප්‍රශ්න ඉවර නම් ප්‍රේම මහත්තයාගේ ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න කියලා. මයික් එක දෙනවා අපි. එතකොට කාට හරි අවස්ථාවක් තියෙනවා. ඒක තමයි පළවෙනිම කියන්න ඕනේ කාරණාවට දෙක මේ වැඩමුළුව සඳහා අපි ධර්මදේශනා මාලාව සඳහා ගන්න මාතෘකාව අපි තීන්දුව කරලාද තියෙන්නේ නැත්නම් මම තීන්දුව කරන්නේ. කවුරු හරි කැමතිද ඒ අපි මේ අපි සාමාන්‍යයෙන් කරන්නේ සූත්‍රයක් අරගන්නවා සරුවච්චන් වහන්සේගේ හුඟක් වෙලාවට අනේ සූත්‍රය අරගෙන අපි දිගින් දිගට දිගින් දිගට යනවා ඒ නිසා කවුරු හරි ඉන්නවා නම් ඒක සඳහා යෝජනා කරන්න මෙන්න මේ සූත්‍රය කරමු කියලා ඒක මම හිතන්නේ බ්‍රිස්බේන් වලදී සිද්ධ වුණා ඒකටත් පියුර්තයි ඒ නිසා ඒට එක වෙන්නේ ඉස්සෙල්ලා මට ඒ තොරතුරු ලැබෙනවා නම් මම ඒත් මේ අල්ලනෝනයි අපේ ලලිතනෝනයිපත් කරනවා කවුරු හරි කියන්නේ එහෙම නැත්නම් අපි දසුත්තර සූත්‍රය තමයි දිගට කරගෙන ගියේ ඒක තමයි මගේ නිතැතිම මගේ ඔළුවට එන මාත්‍රකාව වෙන කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා ඒකත් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා එතකොට මේ දැන් අපි උදේ අද 9:00 මාට විතර වෙනු කතා කරා මේ ඕක්ලන්ඩ් කරපු එකේ ඉතින් මං කිව්වා අපිට අපි එක්කෙනෙක් ගියවත් කිසිම නරකක් වැරද්දක් නැහැ අපිට තියෙන sannivedana ප්‍රශ්නය. කියන්න ඕන දෙයක් එලින් කියන්න දන්නේ නැහැ. ඒක පොඩි වැඩක් නෙමෙයි. ඒ ඔය sannivedana ප්‍රශ්න තියෙන්නේ භාෂාවක් තියෙන මනුස්සයල විතරයි. අනික් සත්තු අතර කිසි පටලවිල්ලක් නොට hina වෙන්නත් බෑ ඒ සත්තුන්ට කතා කරන්නත් බෑ. උණ්ඩ දුන්නා නම් මේ රිට්‍රීට් එක නෝබල් සයිලන්ස්. කතා කරන්නෙම නැහැ. මනුස්සයට මේ දෙක ඇත්තටම එන්ඩවුමන්ට් එකක්. එහෙම නැත්නම් gift එකක්. එහෙම නැත්නම් ස්වභාව ධර්මයෙන් ලැබිච්ච සුවිශේෂී අවස්ථාවක්. ඒක හරියටම පාවිච්චි කරන්න. ඒ පඬිස්වාංශික වචනේ කියනවා short and sweet, short to the point. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙනවා නම් අපිට තේරෙයි අපේ ගමනට පුදුමාකාර සාන්තියක් හම්බ වෙන රිට්‍රීට් එකේදී නෙවෙයි එළියට ගියාට පස්සේ. ඒක නිසායි ඔය පළවෙනි වැඩපිළිවෙලදී කියන්නේ අර ප්‍රශ්න අහන්නේ මෙන්න මේ පටු තීරුවේ විතරයි සීලය පිළිබඳ හෝ ධර්මදේශනා පිළිබඳ හෝ නැත්නම් ප්‍රමුඛතාවය දෙන්නේ භාවනා පිළිබඳව කියන එකට වැඩමුළුව ගොනු වෙන්නේ සාමාන්‍ය තුන්වෙනි දවසේ. ඒක ඔය නිසන්වනේ වැඩ පිළිවෙලක් ඕන එකක් අහලා බලන්න question and answer ප්‍රශ්න විචාරතුමඩ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ටිකක් ඒ පිරිස එක පවුලකට වගේ හැද ගැහෙනකොට පොඩි පොඩි අනවශ්‍ය ප්‍රශ්න වගේ ඇහෙනවා. ඉතින් ඒ නිසා මම ඒ වෙලාවේදී පුළුවන් තරම් බලනවා මම මාස 18ක් බුරුමෙ ගිහිල්ලා ඕක කෑවා. කියන්න ඕනේ කියන්න දන්නේ නැතුව. ඊට පස්සේ තමයි මේ පණ්ඩිත ශාංශේ කොලයක් ගහලා පිටිවල ගහලා කිව්වෙන්නේ මේ ටික කියන්න කියලා. එතකොට මට තේරුණා මේ කොච්චර සාධාරණේ ඉෂ්ට වුණත් ඒ සාධාරණේ තේරෙන්න ඕනේ. නැත්නම් හොඳ වුණාටමදි හොඳ බව පේන්න ඕනේ. අන්‍යෝගේ භාවනා කරාට වැඩක් නැහැ. කරපු දේ තව කෙනෙකුට කියන්න හැකියාවෙන් තමයි මේ භාවනාව ප්‍රතිබම් ප්‍රතිබිම්බයක් පිළිඹුවක් කියන්නේ. ඒක තමයි අපි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඒකට කියන්නේ ධර්ම සාකච්ඡාවක් කියලා, පටිසන්තරය කියනවා. අන්න ඒකෙදී අපි අන්තිම දුර්වලයි. ඒ කියන්නේ කවුරක්වත් හිතන්න එපා මේ කාටවත් කරන නිග්‍රහය කියලා අන්තිම දුර්වලයි. ඒ නිසා අපි මේකෙදී සැලසුම් කරගනිමු. ඒ නිසා මම පොඩි අන්ලනොන්න කතා කරුවට වැඩිය ශීලයේ පිළිබඳව තියෙන ප්‍රශ්නයක් හෝ ධර්මදේශනා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා දාන්න එවුවා අර නොඅසන ප්‍රශ්න මාලයට දාන්න නැතුව අහන ප්‍රශ්න මාලයට දාන්න කාට හරි අවශ්‍ය නම් ධර්මදේශනාවලියේ මාතෘකාවක් යෝජනා කරන සූත්‍රයක් හෝ මේ දෙපොල්ල නැත්නම් පොඩි ආමතුරුත් ඒකට සාමාන්‍ය කපුකොමට හරිම කැමති. අපේ ඥානවිර ආමතුරු තුනක් වෙලාකට මාතෘකා සකස් කරලා දෙනවා. ඒ වගේ කරන නැත්නම් මානවිර ආමතුරු යෝජනා කරත් කමන්නේ නැහැ. නැත්නම් ඥානවිර ආමතුරු යෝජනා කරත් කමන්නේ නැහැ. ඒක එහෙට වෙනකොට අපි එක විතර වෙනකොට තීන්දුව කරමු. ඉතින් ওই කාරණා දෙක විතරයි මට ඇත්තට මේ වෙලාවේ හැටියට මතක් කරන්න තියෙන්නේ. ඉතින් මේ ඔය හෙට එකටනේ පටන් ගන්නෙ. එකට හෙට හෙට එකට එහෙම නේද කාලසටහන තියෙන්නේ. ඔය ඒකට මම නීතියක් දානවා ඉංග්‍රීසියෙන් අහුවොත් සිංහල පරිවර්තන ඉල්ලන්න එපා. එහෙමනම් සිංහලෙමුත් මේ ප්‍රශ්නේම හල් දීලා දාන්න. හැබැයි ඉංග්‍රීසියෙන් කියන එක සිංහලෙන් වෙයිද කියලා මට ඒක ෂුවර් නැහැ. ඒ නිසා පරිවර්තනය කරන්න ගියොත් මගේ මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති බව ගොනට තේරෙනවා ඉතින්. ඒ නිසා ඉංග්‍රීසියෙන් ප්‍රශ්නවොත් ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා. සිංහලෙන් ප්‍රශ්නවොත් සිංහල උත්තර දෙනවා. බහුජන හිතාය බහුජන සුඛාය කියලා මේක පරිවර්තනය කරන්න බැරිද කියලා අහන්න එපා කරන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ මේ රෝහණ මහත්තයා ගෙනල්ලා කැමරාවක් අටවනවා. ආ සාදු සාදු සාදු. හැබැයි අපි කොහොමද රෙකෝඩ් කරනවා නේද? ධර්මදේශනා සාකච්ඡා රෙකෝඩ් කරලා දෙනවනේ. නෑ ඒක මේසරේ දෙන්න අපි වෙනින් ධර්ම ස්වාමීන් වහන්සේට දෙනවා. යනකොට අරන් යන්නේ ඒකට ස්වයං වාසිය ගිහිල්ලා මිස්සකේ වෙබ්සයිට් එකට දානවා. හැබැයි ඒ වගේම ඒක සම්බන්ධයෙන් කතා කරනකොට මෙල්බන් වලින් අපිට ඔෆර් එකක් තියෙනවා. ඒක වෙලා ඇති මම හිතන්නේ රෝහණටේ මෙලවැති. එදා එදා Dropbox එකට දාන්න පුළුවන් නම් ඩිස්කෂන් එකයි නිමේ එකයි චිත්‍රා. මෙල්බන් වල ඉඳලා සුද්ධ කරලා වෙබ් එකට දාන්න. ආ මෙතන ඉන්ටර්නෙට් එක. ඔව්. ඒක තමයි. දයාමත් කිව්වා. ඔව්. ඔය ඒක නිසා නැත්තම් මේ මේ බ්‍රිස්බේ මෙහෙදි කරා බ්‍රිස්බේන් වලදී කරා මෙල්බන් වලදීත් කරා බ්‍රිස්බේන් එකේ උන්නේ නැහැ මෙල්බන් වලයි ඕක්ලන්ඩ් වලයි කරා මික්සෙල් ආර් එකෙන් මෙතන තියාගන්න පුළුවන් නම් ලෝකේ ඕනම කෙනෙකුට හිතයි දැන් 21000ක් අහනවා මික්සෙල් ආර් එක ඕපන් කරොත් බන නමුත් ඒක අපිට මෙහෙදි කරන්න බෑ මොකද ඕක්ලන්ඩ් වලදීත් ඒ සිග්නල් එක ටිකක් ඩිස්ටර්බ් කරා අපට එතකොට මම රෙජිස්ටර් කරලා තියෙන ඒ channel එක open වෙච්ච ගමන් ඔක්කොටම message එකක් යනවා. දැන් ඔන්න ආවල් වැඩසටහන යනවා කියලා. එතකොට ඔය කැමති කෙනෙකුට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩකින් ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ powerful wifi signal එකක් ඕන. ඒ දෙකම කරන්න වෙන්නේ නැහැ. Dropbox එකට දාන එක හෝ මේ Wi-Fi එකට දාන එක ඒ නිසා කාට හරි වෙලාවක් තියෙනවා නම් මේ ඉඩ යටතේදී චිත්‍ර මහත්තයාට email එකක් දාන්න. මෙන්න මෙහෙමයි මෙහි තියෙන ඒක හැබැයි සාමාන්‍යයෙන් දන්නවා ඒක. අපිට MixLR කරන්න හම්බෙ. MixLR එක චිත්‍ර මහත්තයාට සම්බන්ධ නැහැ. ඒක මේ රෙකෝඩ් කරපු එක Dropbox එකට දාන එක පිළිබඳවයි චිත්‍රට කියන්නේ. මාත් යන දවස් 3-4 විතර සැරයක් හිතුනොත් ප්‍රේම මාතය දඟ කරනවද කියලා බලන්න. එතකොට ඒකට මම චෙක් කර တဲ့ ඕන. ඔය ගියපාර මල්වවලා තිබේ මේ දරේ එළවලුවා. ටික දෙකක්. Google Drive එකකත් එකෙත් කරන්න පුළුවන් Dropbox එකෙත් කරන්න පුළුවන්. ඔ මේ ඇත්තනේ ඔය ඉන්ටර්නෙට් දන්න කෙනෙක් ඉන්නවනම් මිත්‍රාට ඊමේල් කරන්න බෑ ඊමේල් කරන්න පුළුවන් නම් ප්‍රේමට විතරයි. මෙහෙ නෑනේ සිග්නල් නෑ. ලොකු ෆයිල් එකක් කියන්නේ මෙයා ළඟ තියෙනුනේ Google Drive account එකක්. ඒකට දානවා. දාලා එතෙන් එන මේ link එක විතරයි යවන්නේ. Dropbox එකට ගියොත් නම් අර වගේ ලොකු consumption එකක් කරනවා. Frieden on ei? එතකොට මට මෙහෙම කරේ කන්නේ මට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ මම ප්‍රේමතේ අරන් පුළුවන් එහෙම වෙලා වෙනවා. ඒකට ඉන්න පුළුවන්. වට ඩේටා තියෙනවද? ඒක තමයි. දැන් අපේ අපේ ඉන්න තියෙන ඩේටා මොකක්ද? නෑ ගිලර ඒක ප්‍රශ්න. දැන් යන්නේ. ඩේටා ඉවරයි කොහොමද මේක ඉවරද? දැන් නෑ ඒක අපේ බලන්න මේ ඔව් මේ ෆ්‍රේම් එකේ කහල කොහොමද කරන්නේ? අන්න ඩේටා ප්‍රශ්න දැන් අද මුකුත් ඇතින්ද ඕපන් ප්‍රශ්න ඔක්කොට තියෙනව දුන්නා නම් හරි හම්බුනේ හිතේට අපිට මේ භාවනා කරන්න පටන් ගන්න විතරයි ඒක අද දීලා දාන්නේ දැන් කුඩේ පාන්ට දෙන්න දාන්නේ ඕන කෙනෙකුට ඕපන් ප්‍රශ්නයක් එක විතරක් දෙන්න පුළුවන් ඊට පස්සේ භාවනාවට සම්බන්ධව දුන්නොත් හොඳයි කියලා මම හිතනවා ඒකට කාලසටහන ඩිස්ප්ලේ කරලා තියෙන එක එක නඩ දීලා තියෙන. ඒකට සිල් සමාදන් කිරීම කීයටද දාලා තියෙන්නේ? අරුණ එතකොට අරුණ නැගලද? කොහේ වුණත් සාන්ත පටන් ගන්න වෙලාවේ පහයිතේ සිටින් එක පටන් ගන්න වෙලාව. ආ එතකොට හොඳයි. එහෙමනම් ඉතින් ඒ සිල් සමාදන් වෙන්න ඕනේ මේ අරුණ නැගකට පස්සේ. එහෙමනම් සිටින් එක ඉවරනට පස්සේ. අරුණ අපිට ඕනේ සන්රයිස් එක නෙවෙයි නෑ ඒක ඒක නෝම් එකක් ලංකාවෙත් එහෙමයි ගන්නෙ සන්රයිස් එක තමයි අපිට මේ මේ මෙට්‍රොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකේ දෙන්නේ ඊට පස්සේ අරුණ જાති තුනක් තියෙනවා නෝටිකල් ඇස්ට්‍රොලොජිකල් ඇන් සිවිල් කියලා ඉතින් අපි සිවිල් එක තමයි අරගන්නේ ඒක එන්නේ අරුණට ඉර නගින්න විනාඩි 30කට ගන්න මොන ඒක නිරක්ෂයට විතරයි බලපාන්නේ මෙහෙට වෙනකොට සාමාන්‍ය ඊට වැඩිය වැඩි ඒ නිසා සේෆ් පහමාර වෙනකොට සේෆ් හොඳයි. එහෙනම් අපි ස්වාමීන්ට ආරාධනා කරමු පහමාරට ඔක්කොම ලාවට පස්සේ සීල් සමාදන් වෙලා තමයි අපි පරියන්කයට යන්නේ. ඒ කියන්නේ වැඩමුළුවේ මේ සම්ප්‍රදාන කුල ආරම්භය හෙට උදේ පහමාරටත් එක සිද්ධ වෙනවා. හතුරාව ඕපන් හෙට් එක වෙනකන් වෙලා තියෙනවා. කට්ටියට මෙහි ඉන්න කට්ටියටත් කාට රෙෆරන්ස් පොයින්ට් එකක් ප්‍රේම අධ්‍යක්ෂ නම්බර් එක දුන්නා නම් ඒක මේ ප්‍රේමට පුළුවන් නම් ඉස්සන් වලට ඊමේල් එකක් කවන්න හේමන්තරට කාට හරි මම දවස් දෙක තුනකට හතර සැරයක් එන්නම්. ඒක ඒ අන මොන හරි තියෙනවා නම් ඔය ප්‍රේම්ගේ නම්බර එකට හරි. ඒක නිසන්වණිය කියන account එකද හේමන්තරද? හේමන්තගේ නමට හරියනම් හරිම short to the point. හේමන්තගේ නම්බර් එකේ email address එක තියනවාද? ඔව්. තියෙනවානේ. ඒකට ලියලා දාන්න මෙහෙමයි මේ ස්වාමීන් වහන්සේ එනවා නම් ඉන්නේ දවස් 3-4කට සැරයක්. ඒ අතරේ මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් මෙන්න නම්බර එක මෙන්න ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට මැසේජස් ඇවිල්ලා තියෙනවා. නෑ එහෙමනම් මම හිතනවා අපි සතිವಾರෙ මෙතනින් සමාප්ත කරමු කියලා. මොන හරි තියන්න තියෙනවා නම් හෙට එකට